ඒ ධර්ම දේශනාව අපි සර්වචන් වහන්සේ විසින් දේශනා කරන යදිච්ච සූත්‍රයක් අලවගෙන සූත්‍රය අනුව දේශනා මාලාවක් විදිහටයි පවත්වන්න චාරිත්‍රය පවත්වන ආවේ. මේ දවස්වල අපි දීකු සූත්‍රය මුලින් තියාගෙන කටයුතු කරනවා. ඒකට බුරත දෙයට ධම්ම රත සූත්‍රය කියලා අන්වර්ථ නාමයක් කරලා තියෙනවා. මේක දේවතා සංයුත්තේ සංග්‍රහ වෙච්ච සංයුත්ත නිකායේ එක් බලා ගන්න පුළුවන් සූත්‍රයක්. මේක මේ භාවනා කරන අයට ධෛර්යයක් ඇති කරන ඒව නැත්තම් වහා බේන අස්පනා පිට ප්‍රතිඵල නැතත් භාවනා සඳහා යෙදිච්ච කාලයේ අපත යන්නේ නැති බවට සර්වචනාංශයේ දෙන සහතිකයක් නැත්නම් ආරක්ෂණයක් වගේ දෙයක් මේ සූත්‍රයේ අදහස් වෙන්නේ. ඉතින් ඒකේ අද ඉෂාද ඉස්ලාම් වගේ ඇවිල්ලා බණහන කෙනෙකුට වගේ කීටි මතක් කිරීමක් කරොත් නැත්නම් පරණ ඇවිල්ලා ඉන්න අයට සීකඳ වීමක් කළොත් මේකෙදී කථානායක වෙන්නේ සර්වචනාංශයේ වහන්සි වැඩ ඉන කාලෙම පැවිදි වෙලා අරණිවාසීව භාවනා කරන ස්වාමීන් වහන්සේනම ඒ ස්වාමීන් වහන්සේ කිතාක් තුලට ගණ්‍යා කිරීම වෙන්න කුලයක් වෙන්න පින්ඩපාතිකව තනිවම අරණ්‍ය සීනාසනෙන් ගත කරනවා සර්වඥාන්සේගේ කමඨාන් අරගෙන ගිහිලා. ඉතින් එහෙම ගත කරනකොට ඒ ස්වාමීන් වහන්සේට ඒ අවශ්‍ය සප්පාය කරන නිසාදෝ වාගම දෝෂයක් නිසාදෝ බඩේ දැවිල්ලක් නැත්නම් ආම වාතයක් කිපෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඒකට සප්ප සප්පාය කර්ම වල දෙන විනුවට භාවනාවම දැඩි කරගෙන නැත්නම් මානසිකාරයම දැඩි කරගෙන කටයුතු කරන වෙලාවක ඉඳගෙන ඉඳ බැරි තරමටම නැත්නම් ඉඳගෙන හිත එකලස් කරගන්න බැරි තරමට මේ බඩ දෙවිල්ල ආමවාදී තිබුණා. ඉතින් පස්සේ ස්වාමීන් වහන්සේ පුළුවන් තරම් සක්මනකට කරා. ඒ සක්මණේ ගත කරන්නත් බෑ. ඒක දුර්වලයි. ඒ නිසා උඩ ඇතුලේ සක්මණේ උඩ ආලම්බන රාජ්‍යයක් නැත්නම් මේ දෙදි වේලන්න ගැට ගන්න වෙලක් වගේ ඉල්ලලා බැඳගෙන දෙකොන මැද ඒක ඉල්ලිලා සක්මන් කරනවා හිතගෙන යන්න තරම් ශරීර ශක්තිය නැති නිසා ඒ කියන දැඩිසේ මානසිකාරය සක්මණේ යොදාන කටයුතු කරනකොට මේ ස්වාමීන් වහන්සේ සක්මණේදීම අපවත් වෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේගේ මානසිකාරයේ තිබුණ හිත දන්නේ නැහැ මේ ශරීරයේ අතහැරපුවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගතකල ජීවිතයට තිබිච්ච සීලය එහෙම නැත්නම් කුසල ශක්තිය නිසා දිවි ලෝකෙ ගිහිල්ලා තුෂිත දිවි විමානයේ උපත්යක් ලැබනවා. ඒ ස්වාමීන් වහන්සේට මේක චිත්තක්ෂණ දෙකක් විතරයි භාවනා කරනකොට හම්බෙච්ච චිත්තක්ෂණ දෙකක් විතරයි අර බඩවැවිල සහිත ශරීරයේ පැවතිච්ච චිත්තක්ෂණය මාරු වෙනවා මේ දිව්‍යමය චිත්තක්ෂණයකට ඉතින් ඒක මරණය කියලා සඳහන් කරනවා මනුස්ස ලෝකෙන් දිවි ලෝකෙට ගියා කියලා කියනවා ස්වර්ගයට ගියා කියලා කියනවා ලොකු පිනක් කියනවා ඉතින් ගොඩක් ආචාර ධර්ම පැත්තෙන් නම් විශාල කතන්දරයක් මම මේ සාගර චිත්තක්ෂරයක් විතරයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අර අරණ්‍ය වාසීව සක්මන් කරමින් හිටපු මේ ස්වාමීන් වහන්සේට දිවි ලෝකේ පවතින සිරි සම්පත්තිය දිවි තූරේ නාද ඇහෙනකොට ඒ ශාංශ කල්පනා වෙන්නේ මම භාවනා කරේ ඉත කුටිය කිට්ටුවට පෙරහැරක් වෙනවා එව නැත්නම් පිංකමක් කරනවා වගේ. ඒ චේචාන්නාසේ ඒ පිරිසින් අයින් වීම සඳහා බිම්බලාගෙන තමන් අර ධක්මං කරන ඉරියව්වක ඉන්න ගතියක් අර දිව්‍යමය සිරි භූතිය ඉස්සරහා ගත කරනකොට ඒ දිව්‍ය මේ සුර දූතියෝයි සුර දූතයෝයි කටි දැනගන්නවා මේ ස්වාමීන් වහන්සේ කෝල වෙලා ඉන්නවා. දිවි ලෝකිත භවකට කැමැත්තක් පෙන්වන්නේ නැහැ. ඒක පිළිබඳව විකසිත තේජවත්කමකුත් නැහැ. ඉතින් ඒකට ඒ තමන් දැන් ඉන්නේ දිවි ලෝකේ බා පෙන්වීමට ඒ ස්වාමීන් වහන්සේට විශාල කණ්ණාඩියක් උදාලා දෙනවා. එතකොට පේනවා ඒ ස්වාමීන් වහන්සේට මගේ ස්වරූපේ දැන් භික්ෂු ස්වරූපයක් නෙවෙයි තියෙන්නේ. දේව ආභරණ සරසිත දෙදවත් දිවියේ රූපයක්. එතකොට විශාල කණගාටුවක් ඇති වෙනවා. දැන් මට මේ සදාකාලික සනකෙදී රාද කාලගත කරන්න වෙනවා. නාස්තියක් කියලා කියලා හිතිලා ඒ සංසය තවදුරටත් ඉන්ද්‍රයන් দমনය කර ගන්නවා. සිවුර සකස් කරන විදිහට හදලා හදලා බලාගෙන ඉන්නකොට ඒ පිටිස ආමන්ත්‍රණය කරනවා අපි ඔබතුමා මෙහෙට වඩින බව දැනගෙන හිටියා. මේ දිවි විමානය, මේ දිව්‍ය අංගනාවන්, මේ දිවි මේ තූර්ය නාද, රූප ශබ්ද ගන්ධ රස සියල්ලම ඔබතුමා වෙනුවෙන් තමයි සූදානමින් පවතින්නේ මේ විමානෙට අත තියන්න නැත්නම් විමානට ප්‍රවිෂ්ඨ වෙන්න. එතකොට මේක ඔබතුමාගේ වාඩපත් වෙනවා කිය ඒ වික්ෂ දේවතාවා විනුවෙන් පහළ වෙච්ච සුරංගනාවියන් සහ ඒ තියෙන පිරිස මෙයාට ආරාධනා කරනවා. එතකොටම මේ වික්ෂ දේවතාවත් තේරෙනවා මම මේකට අත තිබ්බ ගමන් මේකේ අයිතිවාසිකම මට එනවා. ඊට පස්සේ මට ආයෙකින් ගැලවෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා හොඳම වැඩේ තමයි මේකට අත තියන්නේ නැතුව දැන් තමන් පත්තරා තියෙන අපහසුව කල්පනා කරනකොට අද ඒ කතන්දරේ තියෙන හොඳ පැත්ත කල්පනා වෙනවා මම දිව්‍යමය ආත්මයක් ලබා දෙනවා දිව්‍ය බාල තියෙනවා මට ඕන ලහකම එකෙන් චුත වෙන්න පුළුවන් ඒ නිසා මට කැමැති තැනකට අන්තරික චර අහසින් යන්න පුළුවන් ගතියක් තියෙනවා ඒ අනුව මේ దేవතාවා කල්පනා කරලා බලනවා සර්වචනසේ කොහොමද වැඩින්නේ කියලා එතකොට මධ්‍යන්නේ සර්වචනාංශය හම්බෙන්න යන පුළුවන් වෙලාවක් ඉදිරි ප්‍රකාශ කරන දේව පිරිසට මම යනවා සර්වචනාංශය වන්දනා කරනවා. ඊළඟ පංචිය පිරිස දේවතාවියෝ අප්සරාවියෝ මේ භික්ෂු දේවතාවත් එක්ක සර්වචනාංශය ඉදිරියට පෙනී සිටිනවා. පෙනී සිටියට පස්සේ දේවතාව සර්වචනාංශය ඉදිරියට ඇවිල්ලා ගතු කේලමක් කියනවා. මේ මට මොකද වුනේ මම මෙච්චර විවේකයට කැමති සනකෙලියට අකමැති උදේකලාට කැමති මට කරපු පිනේ ආනිසංස වාරයක් වශයෙන් මහා ගෝදාවක් මහා සදාකාරික සනකෙලියක් මම අකමැති කැම්බැල්ලකට වැටලා තියෙනවා කියලා. ඉතින් ඒක ඒ ඒ దేవතාවා සර්වචනසේ දුකට ඇවිල්ලා කියන්නේ අච්චරාගන සංගුත්තම් පිසාචකන සේවිතා වනන්තං මොහණං නාම කුතෝ නාම භවිෂ්‍යති කුතෝ යාත්‍රා භවිෂ්‍යති කියලා. සර්වඥාශ්‍රයල කියනවා මේ සුරංගනාවියන් කියන අප්සරාවියන් කියන ඔබිසින් මම වටගෙන ඉන මුන් පිසාච ප්‍රේතියෝ. වැඩිම කනවා වැඩිම නටනවා උන්ට ආත්මයක් නැති જાතියක් පිසාච ප්‍රේතියෝ වගේ. මේගොල්ලෝ කියනවා නන්දනවනේ කියලා ඒක මම මෝහණීය වණයක් ස්වාමීන් වහන්සේ මම වගේ මම පුද්ගලිකට කොහොම ගැළපුමක් දෙන්නද කියලා. මේ පත්‍රලා තියෙන අපහසුවට. එතකොට සර්වඥාන්සේ මතක් කරලා දෙනවා කාලයකට හෝ බණ භාවනා කරපු කෙනෙකුට නැත්නම් සතිය වඩපු කෙනෙකුට Taman ඉන්නේ අරණ්‍ය සේනාසනයක තනි සක්මනක සක්මන් කරමින් වුණත් දිව්‍ය විමානයක දීප්තරාවෙන් වට කරගෙන නන්දනවනේ වුණත් සතිය කැඩෙන්නේ නැහැ කියන්නේ. ඒකයි සතියේ තියෙන වටිනාකම. ඉතින් ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරේ පරිසරය වෙනස් වුණාට පොඩි ගහක් ඇතුලට ගියා ගෙන්ද කම්පලවට ගියා භාවනා කරපේ කරන්නේ ඒක බය වෙන්න දෙයක් ඇත්තේ නැහැ සතිය යම් මට්ටමකට වැඩනවා නම් පරිසරේ බලපෑම අඩු වෙනවා යම් මට්ටමකට වැඩෙනකන් නම් පරිසරේ බලපෑමක් තියෙනවා ඒ ඒකෙන් මේ චවචනසගේ උන්නන්දු කරවීමෙන් පෙන්වන්නේ මේ භික්ෂු දේවතාවා Taman දන්නේ නැති වුණාට ඒ සැනකෙලියකුණත් පංචතූර්ය නාදේ මැද වුණත් සත්‍ය පවත් ගන්න පුළුවන් තරම් මෙයාගේ සතියක් තියෙනවා. නමුත් එයා දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒකට ධෛර්යයක් දීම සඳහා සර්වචනාංශේ උනන්දු කරවන ගාතාවල දේශනා කරනවා ඒ දේවතාවට මතක් කරලා කියනවා ඔබ දැන් ඉන්නේ ධර්ම රතයක ඒ ධර්ම රතය ඒකාන්තයෙන්ම අබේදී සාකට ගමන් කරන්නේ එන්නේ බය නැති ക്ഷേම භූමියකට ගමන් කරන්නේ කිසිදාක කිසිම සද්දයක් නගන්නේ තාමත්ම නිසද්ද රතයක් මේකට ධර්මයේ කියන සමත සම්බර කියන රෝධ දෙකක් කරලා තියෙන්නේ සාරතින් ධර්ම රතාචාර්යවරයා <clears throat> නැත්නම් මේ රතේ හසුරන මේ රතාචාර්ය ධර්මයේ හේතු වෙන්න තියෙන්නේ හිරියොතක් දෙකේ. ඒක නිසා බයලජ්‍ය දෙක තියෙන තාක්කල් වැටෙන්නේ නැහැ මේ රතේ. සතස්ස පරිවාරිතෝ මේක සම්පූර්ණ උඩට යටට වටතිර උඩට උඩු වියන් යටට රතය වටේට රතේ තියෙනවා. ඒක තමයි සතිය ඔබ සම්පූර්ණ අරස වෙලා තියෙන්නේ. සම්මාදිට්ඨි ගුරුයි Java මේක සම්මාදිට්ඨිය පෙරට කරගෙන මේ සතිය නැත්නම් සම්මාදිට්ඨි කියන එන්ජින් එකෙන් තමයි මේ රතේ දුවන්නේ. මේක යන්නේම අභේදීර දිශාවට ඒ නිසා බය වෙන්නයි. ඒක ඒ దేవතාවට වැටහිච්ච හැටි නැත්නම් ඒක ප්‍රයෝජනවත් වෙන හැටි තමයි සර්වඥාන්සේ මේ දිවි ලෝකේ හිටියත් අරණ්‍ය සේනාසනයක සක්මනක සක්මන් කරගෙන හිටියත් සතිය දිනු කරගත් එක්කනට ඒ පංචතූර්ය නාද වලින් සතිය කැඩෙන්නේ නැහැ. අක්ෂරාවන් පිසාචෝ වගේ වට කරගෙන කලබල කරත් සතිය කැඩෙන්නේ නැහැ. නන්දන වනයේ මනමෝහණිය වුණත් තමයි මෙතෙක් හිටපු වනයේ කෙලස් කැපීමට ගැළපෙන දෙයක් වුණත් නන්දන වනයේ දුක් වෙන්නේ ඒක නිසා තමයි මේ ඉන්නේ අරසාවක බව තමන් දැනටමත් අරසාවක් ලැබිලා තියෙනවා. ඒ අරසාව ඔය වගේ ස්ථාන මාර්ගණාට පාව දෙන අරසාවක් නෙවෙයි. ඒක නිසා ඒක කුළු ගැනීමට ඉස්තිරි කිරීමල තියෙනවා අපි සමහර වෙලාවට ශ්‍රද්ධාව මුල් කරගෙන ශ්‍රද්ධාව ආරක්ෂක කරගෙන යන ගමනේදී සමහරකට විශාල පිමි පණින්න පුළුවන්. අනික් ශ්‍රද්ධා නැති වෙලාවට කරගන්න බැරි ඉතාලන්න බැරි වැඩ කරන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාව වරකඹ පාවා දෙනවා. මේ ශ්‍රද්ධාව හැලෙනවා ශ්‍රද්ධාව නැති අසද්ද කෙනෙක් වඩපත් වෙනවා. එදාට අර පයින් පිමි පණින්න බෑ. එහෙම නැත්නම් වීර්ය ගත්තොත් හොඳට වීර්ය තියෙනවා ලෙඩ දුක නැති තරුණ භද්‍ර යෞවනයේ ජීවිතේ පළවෙනි යාමේ කලු කෙස්ටිදී අපිට කරන්න නොකරන කරන්න බැරි දෙයක්වත් නැහැ. පුළුවන් කාට බැරි දෙයක්වත් නැහැ. නමුත් බැරි කාට පුළුවන් දෙයක්වත් නැහැ. ওই වීර්ය ඕම කඩවැට. කරනවට පස්සේ ওই වීර්ය අපේ පාවා දෙනවා. සතිය කවදාකවත් ඒ පාහර වැඩේ කරන්නේ. සතිය කවදාකවත් වඩපු කෙනාව අනතුරේදී පාවා දෙන්නේ නමුත් අනිකුත් ආගමික අනුගාමිකයන් වගේ බෞද්ධ මේ බව දන්නේ නැතුව සතිය නොදැන සතිය කියන එක අඳුනන්නේත් නැතුව මේ ශ්‍රද්ධාව වීර්ය වගේ දේවල් ඉස්සර කරගෙන ගිහිල්ලා වැටිලා පශ්චාත්තාප වෙලා ශ්‍රද්ධාව කඩාගෙන ඉතී සමාලාට සාසන දොස් කියනවා සර්වචනාසන දොස් කියනවා එහෙම නැත්නම් ඇයි මට මෙහෙම වුනේ කියලා ගාක් වෙලාවට පශ්චාත්තාප වෙනවා. නමුත් ඒක නයින් ඇහුවොත් ඒ ශ්‍රද්ධාව වීර්ය වගේ නොවි මාතු පිට යන්තම් නිකන් මුනිච්චාවක් කරන්නේ නැතුව ගැඹුරට යන සතියක් පරිලා පුරුදු කරලා තියනවාද කියලා එයා බෞද්ධ කෙනාට ඒක දන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒක වල සාහිත්‍යයක් නැත්නම් ඒ වගේ අමලියකදී කරදරයකදී ව්‍යාකූල භාවයකදී ඔය කියන සද්ධාව නැති වෙනවා කියන එක නෙමෙයි කියන්නේ නැති වෙන්නේ ඉඩ තියෙනවා. සම්පූර්ණයෙන්ම නැතිලා ගිහලා කතෝලික ආගමට යන්න ඉඩ තියෙනවා. ඒ වෙලාවෙ කිසිම සැකයක් නැහැ. උගාක් ඔය නගරන අය ඔය අපේ අවුරුදු 200ක විතර බටහිර එහෙම නැත්නම් විදේශික අන්‍යාගමික බලපෑමෙන් එනකොට ඔය ඔක්කොම සද්ධාන්තය තමයි. බර ගාණක් ගිහිලා අනික් ආගම් බැලඳගෙන ඒ ආගම් දිනු කිරීමට බුද්ධ ආගම විනාශ කර තැනට යනකම් කොඩිය ගත්තා. දීර්ණාසි කොඩිය ගත්තා. ඒකම වීරියවන්තව ඒත් ආගම් මාරු කරාට පස්සේ ඉතාමත්ම කැත විදියට බෞද්ධ සිද්ධාස්ථාන හරලා ඒ වගේ වෙනත් පල්ලි හැදුවේ පිටින් ආපු අය නෙවෙයි. මිලානු කාපු අපේ අය. මොකද එක් එක්කටවත් සතිය කියන එක දැහිලත් නැහැ දැනගෙන ඉඳලත් නැහැ. ඕනම කෙනෙක් හොයලා බලන්න එහෙම දෙයක් ඒ වගේ මේ ආගම් මාරු කරන එහෙම නැත්නම් මේ තමන් උපන්තරට උපන් જાතියට උපන් සංස්කෘතියට නිග්‍රහ කරන පාහර වැඩ ඒ සතිය තියෙන කෙනෙක් අත් වෙන්නේ හැබැයි සතිය අඳහර බාන ධර්මකුත් නෙවෙයි කියාපාන දෙයක්කුත් නෙවෙයි නමුත් බුද්ධ ආගමේ තියෙන හරපද්ධතිය එහෙම නැත්නම් Tamanට කරදරයකදී අමලයකදී උදව් වෙන්නේ සතිය කියන එක අද කිසිම තැනක උගන්වන්නේ නැහැ. දහම් පාසල් උගන්වනවා කියලා සැකයක්. ඉස්කෝලවල පහ පාඩම් පන්තිල උගන්වන සැකයක් තියෙනවා කියලා සැකයක්. විහාරස්ථානවල පොය දාසට උගන්වනවා කියලා සැකයක්. අඩු ගන්න භාවනා මධ්‍යස්ථානවල උගන්වනවා කියලා සැකයක්. ඒක මොකද අපේ කට්ටියට ඕන හදිසි ප්‍රතිඵල නිසා ශ්‍රද්ධාව උස්සන වැඩ බොහෝම සම්මාදම් කරන බොහෝම කලබෝසා කරන බොහෝම බෙර තට්ටු කරගෙන කොඩියද හොල්ලාගෙන නගනවා ඒක නැත්තම් නීතිවන්ත වැඩ කරනවා ඉතින් අන්තිමට වෙන්නේ මොකද්ද ඒ බලාපොරොත්තු වෙන ප්‍රතිවේම ඇත්තටම කියනෝනේ සද්ධායෙන් වැඩ කරන අය වීර්යයෙන් වැඩ කරන අය මොනටම ප්‍රතිඵලයක් බලාපොරොත්තු නැහැ හැබැයි නිවන ඇරලා ඒ කිසි කෙනෙක් කාදාකත් නිවන වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා යත් කියන නට නාඩගමෙන් කියන හින්දුවෙන් හිතා ගන්න පුළුවන් කේල් ගා ගන්න දෙන්නේ පොල් ගා ගන්න දෙන්නේ කියලා. නමුත් මේ සතිය තියෙන එකක් නෙවෙයි ඇතුළට බබන ගුණයක් තියෙන්නේ ඒකට ශ්‍රද්ධාව අවශ්‍යයි ප්‍රවීදි අවශ්‍යයි මොකද ශ්‍රද්ධා වීදි මට්ටමේ නතර වෙන්නේත් නැහැ එයා දන්නවා හොඳටම මේ සතිය වඩපු කෙනාට අමලියකදී කරදරකදී ඒ සතිය නැවත ඇවිල්ලා මතක් කර දීලා මතක් කර දෙන එක තමයි සතුටෙන් අපි කරන්නේ කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඕකට ඒකවල සතුප්පාදේ හැට වෙනවා නැවත සතිය පිටනවා මම දැන් ඉන්නේ කනකෙලියක තමයි මම ඉන්නේ අක්ෂරාවයන් 500ක් මම තමයි ඉන්න එකම අක්ෂරාවයකටවත් මගේ සතිය කරන්න බෑ මේ කනකෙලි ගෝසාවට මගේ සතිය කරන්න බෑ හැබැයි ඒක බුදුහාමුදුර මතක් කරලා දුන්නේ නැත්තම් දන්නේ නැහැ බුදුහාමුදුර දුවගෙන යන්නේ අනේ වගේ සත්‍ය කරන ස්වාමීන් වහන්සේට එන ගන්න ඕනේ ප්‍රමාණය මේන පෙර ගන්නමු මේ නටනවා නාඩ ගන්නවා මේ මනස් නන්දන වනේ කියලා ඒ අක්ෂරාවට බයිනවා නන්දන වනේට බයිනවා සූර්ය නාදවලට වටනවා බුදුජානක කියනවා බෙර වලින් සත්‍ය කැඩෙන්නේ අංගනාවන්ගේ නැටිලෙන් සත්‍ය කැඩෙන්නේ නන්දන වලේ තියෙන මනෝහන ගතියෙන් සත්‍ය කැඩෙන නිසා සත්‍ය අදාහගන්න. ඒක හරියනවා මොකද අපිට පුරු වෙලා තියෙන්නේම මොකක් හරි කැස්සක් කිපිසක් ගියත් ඒකට දොස් කියලා මට සත්‍ය වඩා ගන්න බැරි අසවල් නිසා කැහපු නිසා අසවල් කෙනා කිපිසපු නිසා අසවල් කෙනා දොරවහපු නිසායි කියලා ඒ චෝදනා දිගින් ගිහිල්ලා තියෙන්නේ. නමුත් මේ කැසර කිපිසට ඉස්සර තිබුණ සත්‍ය කැසර කිව්වට තියෙනවද නැද්ද කියලා බලන සෙල්ලක්කාර විදිහට පටන් අරගත්තොත් එතනදී සත්‍ය පොඩ්ඩක් හැලහැප්පෙන ගතියක් කල කරම්බෙන ගතියක් නම් තියෙයි. නමුත් පස්සේ ආය සතිය පිටවන්න පුළුවන්. ආනේ ඒදී මේ සතිය කියන එක වරින් වර හැලහැප්පීමකට ලක් වුණාට මට නැවත සතිය පිටවන්න පුළුවන් ශක්තිය කඩන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැහැ. අන්න ඒක සමාදන් වෙච්ච මිනිස්සයා නිවන් නොදැක්කට නිවනේ වගේ තමයි ඉන්නේ. එයා දන්නවා මගේ දැන් සතිය කැඩිලා, කැඩිච්ච බව දන්නවා. හැබැයි මට අවශ්‍ය නම් නැවතත් ඒ අරමුණට ගිහිල්ලා නැවත සතිය වඩන්න පුළුවන් ගැතිය පාරයට කඩන්න බෑ. අප්සරාවියට කඩන්න බෑ. තුන්දේ නාදොලි කඩන්න බෑ. මන මන මනමෝනිය වූ නන්දනවන විදිහට කඩන්න බෑ. ඒ බව දන්නේ නැතුව මාරණ්‍ය සීනාසනෙ කියලා තනි සක්මන මේ සක්මන කරත් වැඩකුත් නැහැ. එතකොටත් හිතන්නේ මම ආරණ ගන්න කිසිම හැලහැප්පීමක් නැතුව සතිය වඩා ගන්නයි කියලා. ඒ මේ අර සතියක තියෙන සෙල්ලක්කාර ගතිය නැතිය නැවත හදා වඩන්න පුළුවන් ගැතිය තනවා වඩන්න පුළුවන් ගැතිය දන්නේ නැත්නම් ඒ කෙනා සතිය බම්මණෙක් විදිහට පොර දරුවෙක් විදිහට දුර්වල කෙනෙක් විදිහට තනවා වඩා ගන්නවා. අචිතන එහෙම ලක්තන ලොප්පෙච්ච සතියක් නෙමෙයි දරුවෙක් නෙවෙයි ඒක හොඳට අඩුබඩු විහිදුවගෙන ක්‍රියාශක්තියක් වෙනවා. ඒ ක්‍රියාශක්තිය තේරෙන්නේ සතියට අභියෝගයක් ඉදිරිපත් වෙච්ච වෙලාව. ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. අභියෝගින එක නැති කරන එක නෙවෙයි සම්මාදිට්ඨිය. තමන් කෙරේ එන අභියෝග කිසිම අඩුවක් සර්වඥාන් වහන්සේටවත් තිබුණේ නැහැ. ඒ නිසා සර්වඥාන් වහන්සේ දේශනා කළා තියෙනවා මහණෙනි මම කවදාකවත් ලෝකෙත් එක්ක ගැටෙන්නේ නැහැ. ලෝකෙ මයිත් එක්ක ගැටෙන්නේ කිසිම අඩුවකුත් නැහැ. බුදු වුණාට පස්සේ ඒ නිසා අපි ගැන එහෙම නැත්නම් මේ සාමාන්‍ය නරබන්වන් ගැන කොමන කතාවක්. ඒක නෙවෙයි සර්වඥාන් වහන්සේගේ තියෙන යහ ගුණය ඒ කවුරු කොහොමද ගැටෙන්නේ කිය මම මේ ගැටුමට නම්බු කරන්න යන්නේ නැහැ ඒක අසීමිත බලසහිත කියන ක්‍රියාවක් නැහැ. ඒ ගැටුමෙන් පස්සේ මට සතිය පිටවන්න පුළුවන් ගැතිය කාටවත් නැති කරන්න බෑ. එනිසා සතියේ දිගට ඉන්නත් ඒක ඇවිල්ලා යන්න එන්නේ. ඊට පස්සේ මම විතරක් කරගන්නෙත් නැහැ. පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. මම ආයෙසරයක් ආධිකෙක් වාගේ නාවකෙක් වාගේ සතිය පිටවන්න උත්සාහ කළොත් මට නැවත සතිය පිටවීමට පුළුවන් ශක්තිය ප්‍රභාවය හැකියාව මූල ජවය මොනම වෙලාවකවත් අරිඹුත් මතක් ඒක තමයි මේ දේවතාවට සර්වතරස්ස මතක් කරන්නේ. ඉතින් එවැනි දෘෂ්ටි කෝණය කියලා එවැනි ආකල්පයකින් මේ සම්මා දිට්ඨිය කොහොමද පුරේ ජව ඉදිරියට تعلق කරන ජවයක් වෙන්නේ කියන එකයි අපි අද දවසේ මාතෘකාවසෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඇත්තට ගිය පාර කියවුද්දී මගේ රටාපර කියන විදිහට සඳහන් වෙලා තියෙන කියවුද්දී අපි අමුදන්දරාම්බර මාස දෙවෙනිදා එදා අපි මේ අදහස ඉදිරිපත් කරගත්තා. මට හිතෙනවා මේ විදිහට සම්මාදිට්ඨිය මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ මා කරා කරදරෙන්න බැරි වෙන දෙයක් නෙමෙයි සම්මාදිට්ඨිය කියන්නේ මම කර මොන කරදේ ආවත් මට නැවත මගේ ಗುಣ ටික මට නැවත මගේ සතිය ස්ථාවර කරගන්න පුළුවන් ශක්තියක් මයි ළඟ තියෙනවා කියන හැඟීම තියෙනවා නම් සම්මා දිට්ඨිය තියෙනවා නම් කොහොමද ඒක සම්මා සංකප්පයකට නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊගාව පුරුකට සම්බන්ධ වෙන්නේ කියලා බලන එක භාවනා යෝගාවචරයක් වශයෙන් බලන එක අද දවසේ මාතෘකාව කරගන්නයි මට හිතුනේ. ඉතින් යනවා බලනකොට මේ සම්මාදිට්ඨි පුරේජවන් කියන කාරණාව හැටියට අපිට සමහර වෙලාවල් වලට අසතියෙන් ඉන්න වෙලාවට අපි මිත්‍යා දෘෂ්ටිකයි යම් වෙලාවක පරියන්කේ කෝධක්මන කෝ ඉඳලා වැඩ කරනකොට නැත්නම් ගෙදර දොරේ ඉන්නකොට එළඹ සිටි සීය තියනවා නම් තමන් ඉන්නේ ඉරියව්වට කායගත සතියට කය අනුගිය සීයට හිත යොදනවා නම් ඒක සම්මාදිට්ඨිකයි ආනේ විදිය පොඩි උපමානයක් අපි ඉදිරියට ගත්තොත් වෙනි සම්මා දිට්ඨියක ඉන්න කෙනා නැත්නම් සම්මා දිට්ඨිය ටික ටික වඩන කෙනා පරියන්කේදී සතියින් ඉන්න ප්‍රමාණය ටික ටික වැඩෙන කෙනා සක්මණේ ඉන්නකොට සක්මණේ ඉන්න බව දන්න එළඹ සිටි සිය ටික ටික වැඩෙන කෙනා වඩන කෙනා එදින්දා ජීවිතයේදී ලද ලද වෙලාවේ මම මම මෙතන ඉන්නවා නැත්නම් මම ඉන්නේ ඉරියව්ව මේකයි කියලා තමන්ගේ කය පිටන පිටන ආකාරයට යථාර්ථයන් යථාපනිතං කායේ ආයන පස්සේ විහෙරති කියන විදිහට මේ කය යම්මාකාරද පිටන්නේ යම්මාකාරද මේ ඉරියව් පාතන්නේ ඒ ඒ විදිහටම ඉරියව් පාතනවා කියලා ගන්න ශක්තිය තියෙනවා නම් ඒක කොහොමද මිච්ඡා දිට්ඨිය අයින් කර සම්මා දිට්ඨියක් වඩපත් වේ. ඉතින් ඒ නිසා එතකොට පොතේ දැනුම ගත්තොත් අපි මිච්ඡා දිට්ඨි නිසා ඇතින මිච්ඡා සංකල්ප වෙන්නන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා. අපේ හිත නන්නත්තර අරමුණ වල ඇවිදින එක තමයි මිත්‍යා දෘෂ්ටිය නිසා ඇති කරලා තියෙන්නේ. අපිට ඒ කාරණක එක දිගේ ඉන්න බෑ. විවිධ ඉරියව් වලට මාරු වෙන විවිධ අරමුණු වලට මාරු. ඉතින් ඒකට කියනවා කාමච්ඡන්දය කියලා. කාමච්ඡන්ද කියන්නේ විවිධ අරමුණු රස හොයමින් ඇවිදින එක. එතකොට ඒ විවිධ අරමුණු රස හිතන දේ නොලැබීමෙන් හෝ එවනත යම් හේකින් එකම අරමුණක බොහෝ වෙලා හිටියොත් ඒ අරමුණට නීරසකම ඇති වෙලා විවිධත්වයේ නැතිකම නිසා ඇති වෙන ද්වේෂයට ව්‍යාපාදයි. මට ඕනේ අරමුණේ හිතියට ඒක හරි කම්මැලි. හරි නීරස. හරි මේකක් හරි. එතකොට විවිධ අරමුණු නෑ. මේකමයි වේද තියෙන එක. අර ඉදිරිපත් වෙච්ච අරමුණට ද්වේෂයක් හටගන්නවා. ඒක කියනවා ව්‍යාපාදයි කියලා. එතකොට ඒ වෙනි දේ ඇති කිරීමට හේතු වෙන ඒජන්ත කෙනෙක් හෝ ඍතු ගුණයක් හෝ ආණ්ඩුවක් හෝ මොකක් කර දෙනවා ඒ බාලේ විනාශ කරන්න වනස්හිතවිල්ලට විහිංසා ව්‍යාපාද විහිංසා විතිවිද කියලා කියනවා. ඒ නිසා බෙහෙත මේ තුනේ හැම චිත්තක්ෂණයකම පිළිගන්නවා. සතියෙන්තර හැම වෙලාවකම හිත රූප වලින් සද්ද වලට සද්ද වලින් ගන්ධ වලට රස පහස දකිමින් දැකීම මට වේවා මගේ දරුවන්ටත් වේවා මගේ අම්මට අපටත් වේවා මගේ සිංහල බෞද්ධයටත් වේවා කියලා මේක තමයි අපේ උදේ ඉඳලා හැන්දෑවකම ව්‍යාපාරේ විවිධ අරමුණු රස රූප ශබ්ද ගන්ධ රස නැත්නම් රූප වලින් කාපාට නිල් පාට නිල් පාටෙන් රතු පාටට ඊට පස්සේ ත්‍රිකෝණාකාර හැඩේ හතරක් හැඩේට හතරක් හැඩේ සටහස් පහ හැඩේට ඉතින් මේ හැඩ තල මාරු කර කර ඉන්න එක තමයි ඔය රූප වයිනින් එහෙම කරලා පෙන්නන්නේ බහු රූපේක්ෂය කියලා අපිට ඉස්කෝලේ යන කාලේ අහලා දීලා තියෙනවා මේ විදුලි කාලේ තුනක් මේ පතුරු තුනක් එකතු කරලා හදලා ඒකට මොනවද දාලා කරකවනකොට නානා හැඩපේ ඒක ඔය බලවලයි විවිධ රූප ඉතින් මේවා තමයි අපේ දක්ෂකම්. ඉතින් මේ නිසා අපිට එකම අරමුණක එකම ඉරියව්වක ඉන්න බෑ කඩිගාන. කොහොම කරන්නේ මේ අවුරුදු කෝටි ගාණක් පුරුදු කරපු මේ විවිධ අරමුණු පෙන්නලා විවිධ ඉරියව් පෙන්න පෙන්න හිටපු කයට දැන් මේ මේට පංචු වටින්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට ඒ කාම විතක්ක පවතින හැම වෙලාවෙම හොඳ සාධකයක් තියෙනවා මේක අසත්‍ය බව අසතියක් තියෙන වෙලාව හොඳ සාධකේ තමයි මගේ හිත නන්නත්තර අරවලු දුවනවා පිස්සු ඇන්ති වඳුරෙක් වගේ. ඒ තමයි සර්වඥාන්සේ දීලා තියෙන උපමාව. ඒක නිසා අරමුණු රසයේ දිගේ ටෙලිවිෂන් එකෙන් රේඩියෝ එකට රේඩියෝ එකෙන් පත්තරයකට පත්තරයෙන් කයිවාරුවට කයිවාරුවෙන් ඉතින් ඕමනේ දවස ගත වෙන්නේ. මේ හැම වෙලාවෙදිම තේරුම් ගන්න පුළුවන් සම්මා දිට්ඨි පුරේජවන් වෙලා නැත්නම් මිච්ඡා දිට්ඨි නම් පුරේජවන් වෙලා තියෙන්නේ විවිධ අරමුණු දිගේ දුවන ගතිය. ඉතින් ඒක තමයි සැනකෙන්නේ කියන්නේ. ඒක තමයි මේ මනෝමෝණීය නන්දනවනේ හැටි. ඒක තමයි මේ සුරංගනාවියන්, දිව්‍යාංගනාවන්, අප්සරාවියන් කරන්නේ. ඒක තමයි මේ දීක්ෂ දේවතාව දැනගත්තේ මේ විමානයේ අත තියලා අයිතිවාසිකම් ගත්තොත් ඔය තියෙන නානාවිද බහුරු ඕලන් තමයි තියෙන්නේ. ඉතින් ඒ වෙනුවට විකාරමක හිතපත් කිරීමෙන් සත්‍ය පවත්වනවා කියන සරල අදහස ගත්තොත් ඒ බව මේ විවිධ අරමුණු දිගේ හිත දිවීම දුප්පත්කමක් නැකෝසත්කමක් කියන අපිට දේශපාලනඥයෝ උගන්වන්නේ ආර්ථික විශේෂඥයෝ ඒකනේ අපිට මේ පාඩම්පත් උගන්වන්නේ පන්ති කාමරවල ගිහිල්ලා තියාගෙන සමාජ විද්‍යාඥයෝ අපිට දෙන්න හදන්නේ මේ කැපකී ලෝකනේ ඉතින් මේක සුද්ධ මිත්‍යා දිට්ඨියක් ඒ නිසා අපිට මේකට විකල්පයක් පෙන්වන සර්වඥාසනමක් ඉන්නවා උන්වහන්සේ පෙන්වන්න හදන්නේ දුවන් තරම් හිත ඒක ආරමුණක ඒක ඉරියව්වක දීපොත් ඒක සතිය පිළින බවට මිච්ඡාදිත්‍ය නැති බවට කාමච්ඡන්දේ වෙනුවට ඒකෝදි භාවය ඒකාග්‍ර භාවය මේ වෙනස කරා තුලා එකම සතා මනුෂ්‍යය විතරයි ඉතින් ඒ නිසා ඒ බව දන්නේ නැතුව අපි අර ආපු පුරුද්දට නැත්නම් මිච්ඡාදිත්‍ය පුරුද්දව යනවා අරමුණු මාරු කරමින් ගත කරන කෙනා අත්ෙන් අතට පයින් කුරුල්ලෙක් වගේ දෙමිලයි. ඒක ඉතින් කවුරුත් තුනියක් ඉෂා කරපේක නෙවෙයි. එහෙම නැත්නම් කවුරුවක් කැමති දෙයක්වත් නෙවෙයි. අකමැත්තෙන් නවත් බුද්ධ විදින්න එක තමයි. ඉතින් ඒ බව දන්නවනම් බුදුන් අදහනවනම් සද්ධා වීර්යයට වඩා සතිය සමාධි ප්‍රඥාවට වඩා සතිය ඉස්සර කර ගන්නවනම් යාර තේරුම් ගන්න වෙනවා මේකේ අවසානයේ වෙන්නේ මරණ මොහොතේදී අඬවලා අඬාගෙන මැරෙන්න වෙනවා. ඒ නිසා ජීවත් වෙනකම් මේ සතිය පොඩ්ඩක් දියුණු කරන්න ඕනේ කියලා ගත්තොත් මේ විවිධ අරමුණු රසයන් වා විවිධ යොදවන එකත් ඒ වගේම තමන් යෙදී ගත කරන එකත් අසුචි වලකට වෙච්චි අසුචි පණුවෙක් කරන කටයුත්තක් වගේ පේන්නේ සතියෙන් බලනකොට. විකරණ දෙයක් නැහැ නේ අපි යම් ප්‍රමාණයකට රූප බලන්න ඕනේ, ශබ්ද අහන්න ඕනේ, ගන්ධ රස පහළ විඳින්න ඕනේ. ඒක නැතුව අපිට මේ මූලික අයිතිවාසිකම් නැහැ. මූලික අවශ්‍යතාවය නැතුව මේ කය පවත්වන්න බෑ. නමුත් අපි ඒක ඇත්තටම අවශ්‍ය ප්‍රමාණයටද ප්‍රයෝජනෙට සලකලාද කරන්නේ නැත්නම් මේ අල්ලපු ගෙදෙට්ට පේන සුඛෝභෝගීත්වයට පාරිභෝගිකත්වයට කරන්නේ කියලා බැලුවොත් දැනෙන ගන්න ලකුණු කැපෙනවා කාගෙද හැම කෙනාම මේ අවශ්‍යතාවයට වැඩි කොට ගහ ගන්න පොඩි ගහ ගන්න අපේ යාළුවට මිත්‍රයන්ට දෙන්න, දුවදරුවන්ට දෙන්න, අම්මා අප්පට දෙන්න කියලා කොහොම හරි තමයි කාර්යබහුල කෙනෙක් පාටපත් වෙනවා. ඒ කාර්යබහුල ඉච්ඡාම සත්‍ය වඩන වෙලාවකුත් නැහැ. ඒ කාර්යෝන්ට ඉන්නත් බෑ. මේ හිත මේ පිස්සුවයි කියවන්ති වඳුරේ පාද බාටපත් වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් මේ බව දැනගෙන මම වයසට ගිහිලා ලෙඩ ඇඳේ මර ඇඳේ මම කරන්න බෑ. මේ බුද්ධ දේවතාවට දැන් කරන්න බෑ. ප්‍රයත්නයක් කරලා තිබුණ නිසා තමයි බුදුහාමුදුරුවෝ මෙහෙම උපදේශයක් දෙන්නේ. අනේ මටත් ඒ අශීර්ව අවස්ථාවටපත් වෙන්නේ ඉස්සලා සතුටුමත් වෙන්න ඕනේ කිව්වොත් අපි ඒක සතුටුමත් වීම අදහසින් සතුටුපත්ඨාන අදහසින් අඩුවන්නේ සති මාත්‍රාව අදහසින් කරන්නේ මේ වගේ දැනකට ඇවිල්ලා ඒ වාගේම අදහස් සමාදාස පිළිසක් සමශීල ඇති පිළිසක් එකතු වෙලා මේ එක ඉරියව්වක ඉඳගෙන එක අරමුණක කොච්චර වෙලා හිත ධානය කරන්නේ කියලා ඒ බැලිල්ලේදී Tamanට තේරෙයි අපි කොයි ශිල්පේ කොයි ශේෂ්ත්‍රයේ කොයි තැන දක්ෂ වුණත් මෙතෙන්දි පරාදයි. වයසට ගියයි කියලා ලාභයක් නැහැ, දැනුම තිබුණායි කියලා ලාභයක් නැහැ, ස්ත්‍රී පුරුෂුණායි කියලා ලාභයක් නැහැ, පැවිදුණායි කියලා ලාභයක් නැහැ, ත්‍රිපිටකය දැනගත්තයි කියලා ලාභයක් නැහැ, විනය ධර්මයි කියලා ලාභයක් නැහැ. මේක වෙනම ශිල්පයක්. ඉතින් ඒක අනිවාර්යයෙන් මේ සතිය පිළිදීමට ඒක ඉරියව්වට පවත් ගන්න එක අරමුණ පාතන්නට හැම කෙනාගේම සුද්ධ නිච්ඡාවංගත්වයක් වෙනවා. සුද්ධ පරායයක් වෙනවා. ඉතින් අපි කැමති නැහැ ප්‍රසිද්ධ සභාවක පරිදි. ඉතින් ඒ නිසා අපි එක පස්සට දාන පස්සට ගමදම පස්සට ගමදම ඉන්නවා. මේ මේක කවදා හරි එක්කෝ කවුරු හරි කරලා දෙයි එහෙම නැත්නම් දන් දීලා මේ පින කර ගන්න පුළුවන් වෙයි නැත්නම් සිල් දැකලා මේ පින කරවන්න වෙයි නැත්නම් අල්ලපොගෙද එක්කනට භාවනා කරලා මට වෙන වෙන ගන්න කර ගන්න පුළුවන් වෙයි නැත්නම් මේ බුද්ධ සාධන නෙමෙයි ගෞතම බුද්ධ සාධන නෙමෙයි මෛත්‍රී බුද්ධ සාධන කර ගන්න පුළුවන් වෙයි කියලා ඔය තේරම පචවලට කියන්නේ ප්‍රමාදේ කියලා. අනිකාග මොළයක වෙන දෙයයන් ආසනවකට පාර දීලා ඒක ප්‍රමාදයට වැටගන්නවා. එනිසා උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ සත් චිත්තක්ෂණ සත්‍යයක් පාත්ත ගන්න බැරිව අශීයෙන් කාමච්ඡන්දයට යට වෙලා ගත කරනවා මදිවට ඒකට කියන පච්ච ප්‍රමාණය දහස් තම හේතු හේතු ගන්න ප්‍රමාණය බලන්න මට භාවනා කරන්න බෑ සතියින්ද බෑ ඇයි කියලා අහනකොට හිත දෙන කත කතා ආනකොට බල්ලුපත් ගන්නෑ. මේ මේ ප්‍රශ්නේ දෙන්නේ යෝගාවචරයට විතරයි. අපි හොලිවුඩ් වල ඉන්න මේ ඇමරිකාක් සතුට නිදි එකෙන් මේක අහලා වැඩක් නැහැ. බල්ලෙක්ගෙන් ගුරෙක්ගෙන් අහලා වැඩක් නැහැ. මිත්‍යාදිතකින් අහලා වැඩක් නැහැ. කණෙක් බීරෙක්ගෙන් කොර වෙච්ච කෙනකින් අහලා වැඩක් නැහැ. මේක අහන්න ඕනේ හොඳ අංගපදක සහිත මනුස්සාත්ව බය ලැබිච්ච උද්දෝපාද කාය ලැබිච්ච ක්ෂණ සම්පත්තිය ලැබිච්ච කල්යාණ මිත්‍ර ලැබිච්ච බණ ඇහිච්ච පැවිද්දක් තියෙන තැනක ඉඳගෙන මේ කුමන නැටුම් කෙලි කවට සිනාදා කවදා හරි ඒකත් එහෙම හිතලා සංවේගයේ පිහිටුවගෙන දැන් මගේ තියෙන ලොකුම දක්ෂකම තමයි මේ උඩරට නැටුම් පාදන නටන එක නෙමෙයි එක තැනක හෙල්ලෙන්නේ නැතුව ඉන්න එක. ඒක දිහා එක අරමුණක හිත පවත්තන එක. ඉතින් මේ කට්ටිය උඹ දෙනෙක් කියනවා අපිට කමටහන් දෙන්න කවුරක්වත් නැහැ. මේක තේරෙන්නේ නැහැ. ඒක නැත්තම් নানা ආකාර මේ පැත්තට ආපු අයත් নানা විදිහේ නිදාසර කර්ම කියනවා. නමුත් අඩු ගන්න මේ පැත්තට ඇවිල්ලා තියෙන එක ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ නිසා මුළු භාවනාව කියන්නේ එහෙනම් මේ ਸਰවචනාංශ මේ ජීවිස ගන්න. බද දෙන්නෝ ජීවිස ගන්නේ මේ විවිධ අරමුණු දෙකේ නටන එකක් අපිට නැතුව බෑ. ඔත් ඒකට 100ද 100ක්ම දෙන්නේ නැතුව යම් කාලයක් වෙන් කරලා එක අරමුණක එක නිමිත්තක හිත බඳින්න පුළුවන් නම් මේ ගන්න ප්‍රයත්නය ඔබට මැත්තේ මරණ චිත්තක්ෂණයක් සත්වඩා අමාරු චිත්තක්ෂණ බවකට උදව් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේකට ආයෝජනය කරන්න. මේක දැක ගන්න. මේකේ තියෙන අශීරුකම දැනගන්න. ඒතර තමයි තේ මෙතෙක් හම්බ කරුවනම් යමක් ඒ සියල්ලම අරියාදොට ඉතුරු වෙනවා. මොනවත් නැති මනුස්සයාට ඉඳලා ලේසි. එම හම්බ කරගන්න තියෙන මේ ලාභ සත්කාර සම්මාන දිර කරන දිවංශයට එහෙම හිතුණට ඒකත් දුක්. අපිට වගේ ගෙදර දොරට ඔක්කොම ඉඳන් කන්න බොන දෙදින වගේ වෙලා පැයක්මාරක් වරුක්මාරක් ඉන්න හම්බ වෙන්නේ නැහැ දුප්පත් උනන. වෙනදී අපි අම්බ කරන්න වෙනවා වැඩ ගොඩයි. නැත්නම් දාස භාවයට ලක් වෙනවා අපිට මේ වගේ එකක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා නම් එන්නේ මෙලාව දක්වා මොකක්වත් නැතුව එන ගිහිල්ලා කියනවා මට දිගන්නිව නිවන් හම්බෙයි කියලා ඒ මේන ගමනක් ගන්න ලැබෙන්නේ නැහැ. පැහැදිලිවම කරලා තියෙන අපේ ජාතක කතා ටික බැලුවත් බෞද්ධ සංස්කෘතියේ තියෙන චරිත ටික බැලුවත් අද භාවනා කරන බැලුවත් භාවනා කිරීමට අවශ්‍ය කරන මධ්‍යම පාන්තික ආධිව ක්‍රමය. හුඟාවක් වරතක් දැන් වාදුක්තක් ලබනවා. එනිසා නොලැබීම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ ලැබීමක් නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ මේ ලැබිලා තියෙන ටික අල්ල බදා ගන්න ගිහිල්ලා තව වැඩි කරන්න ගිහිල්ලා දුවා දරුවන්ට හදන්න දීලා නෑ දැබින්ට හදන්න කියලා සිංහල බෞද්ධ රාජ්‍ය පිටවන්න හදලා මේ කරන පටලවිල්ල නිසා Tamanට මේ සතිය පිටව ගන්න වෙලාවක් නෑ. යම් වෙලාවක අපි ඉද ප්‍රස්තාවක් ලැබිලා උත්සාහ කරනකොට උනත් අපිට ඒකට සම්මාදිටිය කියන්නේ මේකයි කියන එක හරියටද කියලා දුන්නේ නැත්නම් අපි තාමත් මුනිනවක කලයකට වතුරක් කරන්න හදනවා වගේ තේරුම් ගන්න නැහැ. ඒ නිසා සරලව එහෙම නැත්නම් කියනවා නම් විජු විද්‍යානුකූල ක්‍රමේ තමයි මුළු භාවනාව පරියක්ක සක්වන සහ එදිනදා වැඩවල අපි කරන්නේ නානා අරමුණු දිගේ දුවන්න ගත්තොත් අපිට එකම අරමුණක්වත් දැනගන්න බැරි වෙන නිසා මගේ හිත දැන් තියෙන්නේ මෙන්න මේ අරමුණේය කියලා Tamanට ආලම්බන වෙන්න එල්ලෙන්න තියෙන දැන නැත්නම් කර්මස්ථාන කියලා වැඩ පොළ වෙන අරමුණු ඕනම වෙලාවක Taman දන්නවනම් ඒක නාරසල්ලයි දැන් මම ඉඳගත්තාම කොතනද හිත පිටවන්න ඕනේ? සක්මන් කරනකොට කොතනද හිත පිටවන්න ඕනේ? එදින්දා වැඩ කරනකොට මගේ හිත පිටවන්න ඕනේ කොතනද කියලා දන්නේ නැත්නම් ඒකේ නා අතරමං හන්දියකට ඇවිල්ලා දුවන අත කොහෙද කියලා දන්නේ නැතුව තෙපර බබා හන්දියක් හන්දියක් ගානේ වටපිට බලා ඉන්නකොට පිටිපස්සෙන් එන මිනිහ ඇවිල්ලා අල්ලගන්න. දෙමන් හන්දියකට හෝ තුන්මන් හන්දියකට හෝ හතරමන් හන්දියකට ඇවිල්ලා ඒක දයන්ඩ ඕනේ මේක දයන්ඩ ඕනේ මේක දයන්ඩ ඕනේ කියලා තෙපර බෑවොත් පිටිපස්සෙන් ගලවගෙන එන මිනිහා අල්ලගන්න. නම් තමයි දන්නවා මේක තමයි මේ ශේකුගුමිට යන පාර අරස්සාට යන පාර මේකයි යන්න ඕන කියලා දන්නවනේ. එයාට තමන් එලවාගෙන යන රාජපුරුෂයා හෝ හොරා හෝ ලං වෙන්න ඉස්සෙල්ලා ශේකුගුමිය දිහාවට ඉදිරියට යනවා. ඒක නිසා ඒ ටික දන්නේ නැති කෙනා ආලම්බණයක් නැති කෙනා අරමුණක් නැති කෙනා ජීවිත සංවිධානයක් වෙන මිනිස්සෙක්. ඒකට ලාභ සත්කාර සම්මාන සිලෝක ඔක්කොම තියෙන්න පුළුවන්. නමුත් හදිසියකදී මට පිහිට ප්‍රසන්නට තියෙන වෙන්නේ මේකයි කියලා මොකක්වත් දන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් ද එකඟ වෙන්න නැත්නම් අපි මේ එකඟතාවට આવොත් බුද්ධ ධර්මයට විරුද්ධ වෙනවද? මේ පර්යංකයට ගියාට පස්සේ දැනගන්න ඕනේ මම හිත පවත්තන්න ඕනේ මේ ඉන්නේ ඉරියව්. එච්චරයි. ඒ ඉරියව් හිත තියෙනවා නම් සතිය හරි. එහෙම නැත්නම් අපේ මූලික අරසාවක් තියෙනවා. ඉතින් ඒක තව වර්ණ ගන්න තමයි උවා දක්වන්න තමයි ඔප්නම් වන්න තමයි කලබිරි මැදින් තමයි කියන්නේ ඉඳගත්තර පස්සේ බලන්න මම ඇවිදිනවා නෙවෙයි කියලා දන්නවා. මම හිතගෙන ඉන්නවා නෙවෙයි කියලා දන්නවා. මම හැතපිලා නිදාගෙන ඉන්නවා නෙවෙයි කියලා දන්නවා. ආයි ඒක දැනගන්නේ මොකෙද? නැත්නම් මම ඉඳගෙන ඉන්නවා හිතගෙන නෙවෙයි. ඇවිදින්මින් නෙවෙයි. නිදාගෙන නෙවෙයි බව දන්නේ කොහොමද කියලා දන්නවනම් ඉතින් ඕක තමයි සත්‍ය අරසාව කියන්නේ. ඉතින් ඒ නිසා උත්සාහ කරලා බලන්න ඒකට ගැළපෙන විදිහට හොඳට පట్టල හොඳට වාඩි වෙලා සම්වේදීකව සම්බරව වාඩි වෙලා මේ කය මෙන්න මේ ඉරියව්වේ තියෙනවා කියලා ඇත්තක වහගෙන හිටියත් කමන්නේ අරගෙන හිටියත් කමන්නේ නමුත් අරගෙන හිටියොත් ගොඩාක් වෙලාට රූප විශේෂයි වර්ණ රූප විශේෂ හිත මන්නන්නතර වෙන නිසා කියන ඇත්තක වහගෙන බලන්නේ කියලා මම දැන් මෙතන ඉන්නවා ඉතින් එතකොට දෙපැත්තකින් මේක වර්ණ ගන්න පුළුවන්. එක පැත්තක් තමයි මම දැන් හිතගෙන නෙවෙයි, ඉඳගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි. ඒක ඇත්තටම අරක නෙවෙයි, මේක නෙවෙයි, මේක නෙවෙයි කියන නාස්තික පැත්තක්. තව පැත්තකින් පෙන්වන්න පුළුවන්. මට නිින්ද ගිහිල්ලා නැහැ, මට ක්ලාන්ත වෙලා නැහැ, මට මම මැරිලා නැහැ. ඉඳගෙන මම ඉන්නවා. නැත්නම් ඉන්නවා කියන කයේ වර්ණ ගන්න. ඉඳගෙන කියන කය වර්ණ ගන්න, හිටගෙන නෙවෙයි, ඇවිදින්න නෙවෙයි, ඉඳාගෙන නෙවෙයි. වෙමි ඉන්නවා කියන එක වර්ණනා කරන්න මම මැරිලා නැහැ. නිදි කිල්ල නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. ඉතින් ඔය දෙකටම සාක්ෂි දෙකක් තියෙනවා. මම හිතගෙන නෙවෙයි ඇවිදිමින් නෙවෙයි නිදාගෙන නෙවෙයි කියන්නේ ඉඳගෙනයි ඉන්නේ කියන්නේ මේ ඉඳගෙන ඉන්නකොට හැපිලා තියෙන ප්‍රදේශය අපිට නිතරම සාක්ෂියක් දෙනවා එහාට මෙහාට වෙනකොට නැමෙනකොට උලන් වදිනකොට ඒ අත්දැකීම හැම වෙලාවෙම වෙනස් වෙමින් තියෙනවාපත් වෙන උලන් ගිනි දැල්ලක් වගේ අපිට පෙන්ලා දෙනවා හැම වෙලාවෙම ඉඳගෙන ඉන්න බව දක්වන්න දනවන්න සංඥාවක් තියෙනවා. ස්පර්ශයක් තියෙනවා. ඒ පැහැදීමක් තියෙනවා. ඒ වගේ මම මැරිලා නැහැ කියන්නේ හැම වෙලාවෙම සංඥාවක් භවයේ පුරාවට නිකුත් වෙනවා. මම නිින්ද ගිහලා නැහැ කියන සංඥාවක් Tamanට උරගා බලන්න පුළුවන්. මට ක්ලාන්ත වෙලා සීමුද්ද වෙලා නැහැ කියන සංඥාවක් තියෙනවා. ඉතින් මේක සම්බන්ධයි නම් මේකට එළඹ සිටියා නම් මේකට ප්‍රමාද නැත්තම් මේක දැනගන්න ඔකට කියන අප්‍රමාදේ නැත්තම් සතිය කියලා. ඉතින් දවසේ පුරාවට ඉන්න ඉරියව් වෙන ඉඳගෙන කොහොමයි. සක්මන් කරනකොට නම් ඉඳගෙන නෙවෙයි බව දන්නවා. අර වගේම ලැබෙන අත්දැකීම විනාන කෝපයක් වදිනකොට යනකොට එනකොට කනකොට බොනකොට ඒ කරන දේ මෙන්න මේ ටික දන්නවනම් එයාට සෙනගත් එක්ක හිටියත් තනියම හිටියත් නැවතිල්ලේ කරත් හයියෙන් කරත් කාගේද විධානයකට කටයුතු කරත් තමන්ගේ මන අපිට කරත් ඉබේ සිද්ධ වුණත් මෙන්න මේකට එළඹ සිටියා. නැත්නම් මේකට මුලිච්ච වෙලා හිටියා. ආපాతගත වෙලා හිටියා නම් අපිට තේරෙනවා කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. ඉඳගෙන ඉඳගෙන ඉන්නවා හිට ගන්නවා, ඇවිදිනවා, කනවා, බොනවා, ඉඳ ගන්නවා, බුදිය ගන්නවා. කොහේ කියක් ඔත්ත බීමක් සිද්ධ වෙනවා. මේ මේ තැන්වල මේ මේ විදිහට හිටියයි කියලා ඒක නිකන් මේ හීනකින් මත් වෙලා බීලා නෙවෙයි එළඹිලා නැත්නම් මදයට ප්‍රමාදයට ලක් වෙන්නේ නැතුව අප්‍රමාදීව කියන්න පුළුවන් දවසක් ඇතුළත මේ රූකඩේ දිහා බලන හිටියෝ මේක නර්ලෝ හොල්මන් තමයි මේ රූකඩේ නටන හැටි ඇට ඇට සැකේ නටන හැටි දිහා බලන හිටියෝ ආය වෙනම තරංග වල වෙන්නන ඉස්සර අර ඇට සැකේ නටනවා වෙන්නන දැන් ඒක තානම් කළා ඉස්සර අපි ඒක බලන්න යන කාලේ ඔළුවක් වුණා තෝපා ඇට සැකේ නටනවා මේක තහනම් කරා මෑතකදී. ඉතින් නැත්තම් මේ කට්ටිය දිහා බලනකොට ඇට දකින්නට ඕන එක තමයි පේන්නේ. එක්කෙකුට එක චිත්තක්ෂණයක්කට වැඩි එක දණක ඉඳ බෑ. ගා කඩිගා නලිය. ඔන්න කාමච්ඡා. හැබැයි හොඳයි. ඒක මොකද නැත්තම් නින්දට. කට්ටිය භාවනා කරන ගමන් යම් වෙලාවක අරමුණට හිත ගියා නම් ඉඳගෙන ඉන්න බවට ඕන නැත්නම් ආස්වාද ප්‍රසආසිකට කන්නෝ දැන් සක්මන් කරනකොට ඉඳගෙන හිටගෙන ඉන්න ඉදිනේ තියවට හෝ වම දකුණ ගියාන Tamanටම තේරෙයි වැක්කරන පටන් ගන්නවා. අපේ හිත භාවනාව නිසා විහිංසා විතක්ක ව්‍යාපාද විතක්ක ඕක වේදත් මේ කාම විතක්ක දුරු වෙනකොටම මේ හිතේ අර දැල් ගිනි දැල්ලක තියෙන දැල් වෙන ගැටි වගේ දෙයක් නෑ එහෙම හේ බලන්න. ඒ නිසා අපි මේ අවදියෙන් ඉන්නේ කාමයේ දැවෙන නිසා. හැම වෙලාවෙම කාමෙන් දැවෙනකොට අපේ ඇස් දෙක හරියට නිකන් හාවෙක්ගේ ඇස් දෙක වගේ මූල්ගේ ඇස් දෙකක් වගේ මීයේගේ ඇස් දෙකක් වගේ පරෙයිගේ ඇස් දෙකක් වගේ මොකද මේ කාමෙටයි බල බල ඉන්නේ මේක නැති වෙච්ච ගමන් ඇස් දෙක හේපාන මේක නැති වෙච්ච ගමන් මූණ නිකන් දිෂ්ඨ නැතු වෙනවා කයත් වැක්කරන පටන් ඉතින් ඒක නිසා භාවනා කරන කෙනාට හොඳට පේනවා තමන්ගේ අරමුණ කාම අරමුණට ගියා නම් දවස් 30ෙම වෙල්දිල්ලාපුවක් වගේ කුබුසු කුසු කුසු කුසු ගාලපත් යම් වෙලාවක ඒකෝදි භාවයට ආවන අරමුණට ආවන මුත්‍යගණත් පොදි අවිදිමුත් පොදි කොහේ ගියත් බුදු වෙන්න තමයි ආවේ නමුත් බුදිය එක තමයි හිත වෙන්නේ අන්තිම මේ දේ නිසා ඕනම කෙනෙකුට භාවනා කරනකොට මේ ප්‍රතිඵල වලින් කියනකොට මම වෙන්නට වැඩි ඉඳගෙන ඉන්න පුළුවන්කම තියනවාද වෙනදට වැඩි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න ගම ඒකේ පොත් ලැබීමක් වෙලා කාටද කියන්න පුළුවන් කොහොම හිතගෙන නෙවෙයි මොකද මම ඉඳගෙන ඉන්නකොට මට මෙන්න මේව වැටෙනවා. සක්මන් කරනකොට කියන්න පුළුවන්. ආන් ওই දේ දන්නවනම් සරුවචන දේ සඳහන් කරනවා. ඔබට අපායට ගියත් දැන් ඉන්නේ ඉඳගෙන කියන කමත කරන්න බෑ. විභාගෙද ගියයි කියලා කියන්නේ ඉන්ටර්විව් එකට ගියයි කියලා කියන්නේ නැත්නම් කවුරු හරි පීච් වල දෙකකට දැන් මරණයි කියලා බය කෙරුව වෙලාවක් කියන්නේ හරි ඌ ඌ පිස්තෝලෙ දික් කළා බය කරනම හිටගෙන ඉන්න බව මට නැති කරන්න ඕකට බෑනේ. මම ඉඳගෙන ඉන්න බව දන්න බව නැති කරන්න බෑ. ඒකෝටම ගෙදර ගියා වගේ මැරණ එක වෙනම කතාවක්. ඕනි අමලියකදී ඕනි කරදරයකදී මේ කයට පිටවගත්ත හිත ඒ අමලි වෙලාවට හැබැග්ග වෙලාවට පාතිගත වෙලාවට හිත මේකට එනවත් එක්කම ආයෙත් අම්මා ගොඩකට ගියා වගේ කාර්යයක් තමන්ගේ පැලසට ගියා වගේ මේ කය යාලු කරලා තියාගත්තා නම් ඒකට කරදරයකදී නැවත ඒ කයට හිත ඇවිල්ලා දෙන අරසාවට බුදුහාම කරන සතුප්පාදේ කියලා මේ භික්ෂුවට බුදුහාමගේ සතුප්පාදේ තමයි ඇති කරන්න හදාන්නේ. බොයි තනියම කුටියකටලා භාවනා කරනකොට ඇතිවෙච්ච බඩේ දැවිල්ල නිසා ඔබ කාය වශයෙන් මැරලා ගියා. දැන් දිවි ලෝකෙ ඉපදුනා. සති ධාරාව එහෙම නැත්නම් අඛණ්ඩ සතිය සුපතිත්ත සතිය කැඩෙන්නවාමයි කියන්න ඕන නැත්නම් තේකෙදි තියෙන. කැඩෙන්නේ නැති බව පෙන්වන්න තමයි මේ සතුප්පාදී අවශ්‍ය වෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ දන්නව නමුත් අපි බුදුහාමුදුරුවෝ කිව්වට පිළිගන්නේ නැහැ. අපි කියන්නේ කැස්ස කැස්ස ඉඳලා සති කරනවා. අපි ප්‍රශ්න සාකච්ඡා කරනවා අපි ප්‍රශ්න කීපයක් වමතු කරලා තිබුණා. මේ මේ නිසා මට සතිය කැඩුණද කියලා තව කෙනෙක් ගන්න. එතන මෙහෙම වීම භාවනාව බාධා වදින තව කෙනෙක් ගන්න මොකද දන්නේ නැහැ භාවනාව හරිද වැරදිද කියලා සම්මාදීතිය නැහැ. Taman දන්න දන්න තමන්ට මැන ගන්න බෑ මොකද මේක නෙවෙයි. අහලා තියෙන දන්න දේ. ඒ කියන්නේ කමටහන් සුද්ධ කරන කියන්නේ නෑ. කමන්නේ උගුර කහනවා කෙලේ මුනනවා ප්‍රශ්නයක් නැහැ. ඉතින් වුණාට පස්සේ ඔක පවතිද්දී ඔය එකට ඉස්සලා හෝ තියෙන සතිය පස්සෙත් ඇති කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොනවාරි අමලියකින් ඒ සතිය පොඩ හැල හැප්පෙනවා. හැල හැපුණාට පස්සේ ආයේ සතිය අලුත් තත්ත්වයකදී පිහිටවන්න පුළුවන්ද කියන මේ කාරණාව Taman කමඨාන සුද්ධ කරගත්තා නම් Taman තේරේ සතිය කරන්න ඕනම කැස්සකට කිවිසකට පුළුවන්. නමුත් නැවත සතිය පිහිටවන එක වළක්වන්න කිසිම කෙනෙකුට බෑ. ඒක නිසා ඉරියව් මාරුණත් අරමුණු මාරුණත් සත්‍ය කැඩෙන්නේ නැති බව හැබැයි. ඔව් පටන් ගන්නකොට කියනවා සරුවචන් වහන්සේ මේ සතිය යාලු කරගන්න සති මාත්‍රාව හටගන්න බලපං ඉරියව වෙනස් නොකර. බලපං ටිකක් එකම ඉරියව්වේ එකම අරමුණේ ඉඳලා කොච්චර වෙලා මේක යන්න පුළුවන්ද. ඉතින් ඒක තමයි අපි සාමාන්‍ය මේ වගේ දවසක වැඩ පිළිවෙලකදී ලොකු දේවල් අපි යනින්නගේ බලාපොරොත්තු වෙන්නේ වෙනකට වඩා එක ඉරියව්ව ටිකක් වෙලා ඉන්න පුළුවන් ගැතිය. ඒ ඉරියව්ව ඉන්නකොට මම මේ මැරෙන්න ගියා මොකෙන්ද දැනගන්නේ? ඉඳගෙන ඉන්න බා මොකෙන්ද දැනගන්නේ කියන එකට යාළු වෙනවනම් ප්‍රමා ප්‍රමාද වෙනවනම් ඒක තමයි භාවනාවේ වර්ධ වඩා වර්ධනය කරන්න ඕන කියලා දන්නවනම් ඒ යෝගාවචරයට ඉදිර වැඩ ගොඩාක් තියෙනවා ඉදිර දින කරා. මෙසේටි පාඩම් පන්ති දීලා ඉදිර වැඩ කරා. ටික ටික කරගෙන යනකොට තමයි තේරෙනවා එකම අරමුණක බොහෝ වෙලා ඉඳීම තමයි සතිය කියන්නේ. නමුත් අපි අපේක්ෂා කරන විදිහ නෙවෙයි ඒකට අතුරු ආන්තරයි. සද්ද නිසා වේදනා නිසා ඒක නිසා මෙහෙත් වෙනවා බෙදරදිත් වෙනවා. අන්නේම ආවට පස්සේ ඒකෙන් හිත කරදර වුණා පශ්චාත්තාප වෙලා හිත කරදර වුණා කියලා තැවෙන්නේ නැතුව ආයසරයක් ඒ කරදරේ ඉවර වුණාට පස්සේ ආධුනිකෙක් වාසිය වශයෙන් නැවත සතිය පාත්තන්න පුළුවන් ගතිය තියෙනවනම් අපි ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. දහ දැක්ම, පුළුල් දැක්ම කනගාටුල පශ්චාත්තාප වෙන්නේ නැවත තීපීටීමේ හැකියාව බලනවා නම් එයාට තේරෙනවා මේ নানা ආකාර අරමුණු ආවට ඒවට ඇදිලා යන්නේ අරමුණු වල දෝෂයක් නිසා නෙවෙයි මගේ හිතේ කාම නිසා ඒක තමයි අපිට හිතා ගන්න බෑ අපි හිතන්නේ මගේ හිත පිටතට යන්නේ අරමුණු බැමීම නිසා ඒක තමයි ඕනම බාහිර විශයක් ගන්න සබෝතනතු ගන්න උඹේ හිතේ කාමයේ තියෙන තෙතමනය කාමයට තියෙන මෙලෙක් ගතිය තියෙන තාක්කල් කොයි කෙනාටත් ඔබ හිත වටන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියන්නේ තෙතපන් කලක් එළිය තිබ්බහම වාතයේ තියෙන ඒ දිලීන බීජ උරාගෙන පුස්කන. විනිපාන් කැල්ල විස බීජ තිබුණාට උරාගන්නේ නැහැ. ඇත්තටම මට පුස්කන්නේ නැහැ. ඒ වාතයේ පිසුත් නිසා නෙවෙයි වාතේ කොහොමද අපේ කිව්වේ. තෙතපන් කැල්ල උරා. භාවිත මනස තෙතපන් කැල්ල. භාවිත මනස එතරම් තීච්ච වේලිච්ච පාංකලක් වගේ. ඒකට තෙතමනේ උරා ගන්න. ඒ නිසා පරිසරයේ තෙතමනේ තිබුණා, විසි බී තිබුණා අල්ලගන්න නැති ගතිය පුරුදු කරන්න අර මූලික සති මාත්‍රාව නැතුව බෑ. සති මාත්‍රාව අරගෙන බලන්න ඒක අපි පරියන්කේ ඉන්නකොට ශබ්දයකට වේදනාවට හිතවිල්ලට හිත පිට යන මොහොතක් ගත්තොත් ඒ ශබ්දය ඇත්තටම ඇවිල්ලා කන හොරගෙන යන බව හැබෑවයි. එතකොට ඒ කන්න සද්දෙට හිත යනවා. හැබැයි ඊටාම අශීර්වේ දැනගන්න සද්දෙන්ද ඉස්සෙල්ලමට ආනාපාන එපා වෙලා තිබිලා තියෙනවා. ඒකයි මේ පිටින් එන එක නටක් ගාලා දොර ඇරලා අතුරට ගත්තා. නිසා නැවත නැවතත් සද්ද වලට යද්දි හොඳට බලන් කිව්වොත් ඒ සද්ද එන එක මෙච්චර මට කුරුස විදියට උනේ අර බලබලා ඉන්න ආනාපානේ බලබලා ඉන්න ඒකාකාරී ඉරියව්ව ඒකාකාරී නිසා මේ හිත ඉන්නෙම එලිපත් ඉන්න බලලා. තට්ටු වෙච්ච ගම එන සද්දෙට එන වේදනාවට හිතවිල්ලට දුව. මේක දැක්කට පස්සේ ඕන සතුටක් ඇති වෙයි හිත පිට ගිහිල්ලා. සද්ද රත් ගිහිල්ලා ඒ සතුටක් ඇති වෙයි. මේ සද්ද දෝෂෙ නෙමෙයි සද්ද කොහොමද මේ බලාගෙන ඉන්න අරමුණ එපා වීම අපිට තේරෙන්නේ නැහැ දරන්නත් නැහැ. ඒක ගැන කතා කරන්නේ නැහැ. නමුත් අරමුණකට රුචි වීම සංසාරේ නම් තණ්හාව සංසාරට හේතුව නම් එකම අරමුණේ භාවනා කරනකොට ඒකට අරුචියක් ඇතිවීම, කම්මැලිකමක් ඇතිවීම, ඒකාකාරී අල්කමක් ඇතිවීම පේනවා. භාවනාව නිසා දැන් තණ්හාවේ අනිත් පැත්ත පහත කරගෙන තියෙනවා. එපා වීම අහට අරගෙන තියෙන නමුත් අපේ හිත ඒක දිනුවක් විදිහට බාර ගන්න කැමති නෑ. එයා හිතන්නේ හරි කම්මැලි ගතියක්, නීරස ගතියක්. ඒක තමයි අර පිටපණින හිත එන්න පටන් ගන්න. ඒ නිසා පිට පැන්නට කමක් නෑ. ආයසරයක් ගෙනලා අරමුණේ තියන්න නම් මේක පිට කරදර ගන්න නැතුව කර කර ඉන්නකොට තේරෙන පටන් ගන්නවා තමන්ගේ මූල කර්මස්ථානයේ හිත පවතිනකොට තමන්ට නොදැනීම ඒ අරමුණ එපා වීමක් නීරස වීමක් හට ගන්නවා අන්න ඒ බව දැනගෙන ඒ නීරස භාවයට පිටිපම් බඳින්න නැතුව ඒ අරමුණේම ඒ ඉරියව්වේම දිගට පවත්තන්ට අනුග්‍රහ කරන්න පුළුවන් නම් ඒක කියනවා සමත අනුකයිදී ඒකින් පටන් අරගෙන වැටෙන කෙනාට තමයි ඒක තේරෙන්නේ. ඒක හරියට කියනවා නම් බිමේ ඉඳගත්ත බබේ නැගිටලා හිට ගන්න හදනකොට ඌට ඇවිදින්න බෑ වැටෙනවා. වැටි වැටි වැටි වැටි මු නැගිටිනා වගේ අපිට අවශ්‍ය නම් බිම හිටියොත් අපි ලක්තන ලොක් වෙනවා. නැගිට්ටොත් තමයි අපිට අත විතර යන්න පුළුවන් වෙන්නේ කියලා මේ සත්‍ය සමාධිය දිනු කරනවායි කියලා කියන්නේ අරකට ගන්න හනකොට වැඩ. ආය නැගිටි. ආය වැඩ. ආය නැගිට කරගෙන කරගෙන යනකොට එක අරමුණක් දිගේ කඹේ ඇවිදින්න වගේ ඇවිදින බබෙක් වගේ ටික වේලාවක් යන්න හදනකොට ඕනම කරුත්තේ මේ පාඩම් පන්තිය තව කෙනෙක්ගෙන් හොරකම් කරගන්නත් බෑ කොච්චිවට හම් වෙන්නේ නැහැ දාන දුන්නට හම් වෙන්නේ නැහැ කර බල කර කුරුද්දෙම එක ඒක කවුරුත් ලොබ කරගන්න බෑ ඒ බුදුහාමුදුර දැනගත්තට මට ඇති ලාභයක් නැහැ මේ ටික මම කරන්නේ නැතුව මට සතිය ආරසාවක් ධර්ම ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ මේක හරියට ආයසරයක් බබෙක් වෙන්න හදනවා වගේ වැඩක්. මේක හරියට ආයසරයක් දෙවෙනි භාෂාව ඉගෙන ගන්න කෙනෙක් ඒකට නතු වෙනවා වගේ වැඩක්. ඒක නිසා මේ සතිය යුක්ත විරියව පැවැත්වීම සහ සතිය නොයුක්තව ඉරියව පැවැත්වීම දෙක අතර වෙනස කියන්න පුළුවන්. ඒක තමයි ඉරියව පාත්තන හැටි කියන්න පුළුවන් සතියෙන් හිටියට. සතියෙන් හිටිය නැත්තම් තොගේට යනවා අපි මොනවා හරි කියලා ගන්නවා. ඉතින් සරමටා සුද්ධ කිරීමේදී තමන් වැටහිච්ච දේ කියනවායි කියන්නේ මේ සිද්ධිය දැනගෙන එයා උත්සාහ කරනවා මේ සතියින් ඉන්න වෙලාවේදී හිතියට මැදි ඉන්න බව දැනගන්න. ඒක තමයි අපේ අද තියෙන දුර්වලම තැන. මේ මේ භික්ෂුවත් මේ වෙනකොට සතිය ඉඳලා තියෙන හිතේ බව දන්නේ නැහැ. ඉතින් සරුවචනාංශය කියලා දෙන්න වෙනවා. නෑ නෑ ওই මනුසාත්මය අතහැරලා දාලා දිව්‍ය ආත්මයට ආවට ඔය කුටි අතහැරලා ආවිලා නන්දනවනේට ආවට ඔය පාළුව අතහැරලා මේ දිව්‍යාංගනාව අතට ආවට උඹලට බොරි ඉන්නේ ගතියි. දැනගත්තට පස්සේ රෝමෝද්ගමණය වෙන තරම් අනේ බුදුහාමුදුරු පිළිදෙ නැත්තම් මං හිතාන්නේ මම අනාථමයි කියලානේ. මම කොහේ යන්නද කියලා නේ ඇහුවේ. බුදුන්තුම කොහෙවත් කියලා නම් මෙතන ඉඳලා තියෙන සතියේ ඉන්නේ සතියේ ඉතරලා තියෙන සතියේ. ඉතින් අන්න ඒකට තෙදවත්ව ඉදිරිපත් කරලා තියෙන ආ වූ සතියට ආවඩායි බෝ කියලා ගෞරව කරන්න බුද්ධ කෙනෙක්ම එන්න ඕන කියලා ජර්මන් ආවුගෙන කියලා තියෙනවා. කවදාකවත් මිනිසෙකුට තේරෙන්නේ නැහැ. මිනිසෙකුට වෙන කෙනෙක් කිව්වත් අදහන්න ලෑස්ති නැහැ. දැන් නෑ ඔය වෙනකොට මගේ සතිය කැඩලා දැන් අලුත් එකක් කියලා නෑ බුදුන් කියනවා නෑ ඔය කැඩලා නෑ. කැඩලා නෑ කියන සම්මාදිටියෙන් බලපං. එතකොට මේන්නේ මේ නන අරමුණු පැමිණීම නෙවෙයි ප්‍රශ්නේ. අරමුණට හිත එහෙම යන එකක් නෙවෙයි ප්‍රශ්නේ. ඒ ගියත් සතිය තියන්න පුළුවන් ආපහු හදන්නත් පුළුවන්. ඒ නිසා පුළුවන් සංඥාව හැකි සංඥාව එළියට ආපු ගමන් යාට පේනවා විවිධ අරමුණු වලින් අභියෝග පැමිණීම ලෝකේ කවදාකවත් අඩු වෙන්නේ. ඒ අරණ්‍යගත වෙනවා දුක්ඛ මූලගත වෙනවා ස්ථාවකාලිකව හරි. නමුත් ඒ තියෙද්දිත් දියටින් ගින්දර ගෙනියනවා වගේ මේ සත්‍ය ධාරා පවත් ගන්න පුළුවන් නම් යාට මේ කාමච්ඡන්ද කියන විවිධ අරමුණු රසයන් දිගේ දිවිල්ල අභියෝගයේ මැද එක අරමුණේම එක නිමිත්තෙම එක ඉරියව්වෙම ටික වේලාවක් තව එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් ගැතිය වැඩි වීමට අපි කියන තපස. ඒක තමයි තපස. මේක තමයි යෝගාවචරය. ඒ තමයි භ්‍රමචර්ය කියලා කියන්නේ. ඉතින් මේ පුංචි පියවර මහාත්ක ගමනකට නැත්නම් සමාධිටි පුරේජවක් කියන ගමනකට හේතු වෙන. එතකොට යාට තේරෙනවා විවිධ අරමුණු වලට ගුවන් අපේ දවාදරුවොත් අපි වවිස්සුවා මමත් ඇවිස්සුනා මාත් ඇවිස්සලා ඉන්නේ මනුලව්ව. ඉතින් මේක කොච්චර වුණත් බුදුන් කියලා කියන්නේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ එකම අරමුණක එකම ඉරියව්වක වැඩියෙන් ඉන්න ගතිය. ඒකට සංකල්ප වශයෙන් අපිට ලැබෙන සාක්ෂිය තමයි අපි එකම අරමුණේ පවත්න්න පුළුවන් ගතිය වැඩි කිරීම තමයි මම මට කරගන්න ලොකුම කරුණ. මම මට කරගන්න ලොකුම මෛත්‍රිය. මම ශාසනය කරන ලොකුම ගෞරවය. මට ශාසනය ලැබෙද්දී ලොකුම පණිවිඩය කියලා මේක ටික ටික ටික ටික වැඩි කරන්න උත්සාහ කරොත් කාමච්ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවය කියන්නේ ඒක අරමුණක සමබර වෙන්න පුළුවන් ගතිය වැඩි වෙනවා. මේ වැඩිවීමට ස්ථීපුරුෂ භාවයේ හෝ පැවිදි පැවිදි කමේ හෝ බෞද්ධ බෞද්ධ වෙනසක් නැහැ. ඒක දැන් බටහිර ලෝකෙ දිගටම දියුණු කරගෙන යනවා. train your mind and change your brain. හිත එකකටම යොමු කරලා පුරුදු කරන්නේ. ඒකට ඔබේ ඔළුව පවා මොලේ ස්නායු පවා වෙනස් කරලා තිරියන් වෙලා ඕන දෙයක් කරන්න පුළුවන් තත්ත්වයකට ගන්නවා. නැත්නම් තමන්ටම තමයි සාප කරගෙන මට මේ භාවනා කරන්න මේ සද්ද නැත්තනක් නැහැ වේදනාවක් නැත්තනක් නැහැ හිතවිලින් නැත්තනක් නැහැ කිය කිය හැම තැනම ඇවිදවිදින් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මේකේ තව ලස්සන පැත්තයි වාග්විචිත්‍රයි මේ කාර්මණක හිත බොහෝ වෙලා පවත්වන්න පුළුවන් ගැතිය යොදන දන ප්‍රයත්නයට අනුව වැඩි වෙනවා කියන එකයි අපි මේ මෙතෙක් කල උත්සාහ කරේ. ඒ වගේම තමයි එහෙම කරගෙන යන්න බාධා පැමිණෙනකොට සද්ද නිසා වේදනාවක් ආයෙත් ස්වභාවය තමයි තරහයි. ඒක මේ කවුරක්වත් කටුගහේ කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒක ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන තරහ නොයා ඉන්න පුළුවන්. මෙහෙම කරගෙන කවුරුරි කහින. එතන නේ වේදනාවක් කියන්නේ. එතන හිතවිල්ලක් එනවා. ඒ තරහයින බව දැන් Tamanට තේරෙනවා මම මේ අනේ අහිංසකෝ මේ එකපාරේ කාර්මුණේ කීරියව යන්න හදකොට එහෙන් කතක් ආවා මෙහෙන් සද්දයක් ආවා මෙහෙන් හිතවිල්ලක් ආවා කියලා ඒකට හිත නුරුස්නා ගතියක් එනවා. ඒක මේ මගේ දෝෂයක් නෙවෙයි. මගේ සීලය අඩුකමක්වත් සතිය අඩුකමක්වත් සමාධිය අඩුකමක්වත් නෙවෙයි. මේ ස්වභාවය මේ මේක පරිසරයට හැඩ ගැහිම කියන natural selection කියලා මේ අවුරුදු කෝටි ගණක් හිත පුරුදු කරන අවුරුදු. ඒ නිසා මේක දැකලා කේන්ති ගැන කේජෝවක් දැනගන්න. දැන් ඔය ආපු පරිදි විකට හිටින්නේ නැහැ නේ. ඊළඟට ආයශරය කරුණේ ගෙනත් තියලා. ඉස්ලකෙත් කතාව තමයි. ආධුනික වශයෙන් තියන්න තියන්න තමයි තේරෙන්නේ ආපහු තියන්න බැරි මොකද අර වෙච්ච සිද්ධියට තියෙන ද්වේෂය නිසා. ව්‍යාපාර. ඒ නිසා ප්‍රමාදේන කම්පතිටි සති බලන් කියලා සායපුත්තු සාන් සඳහන් කරනවා ඔබ ප්‍රමාදේ අටන ප්‍රමාදේට වැටෙනවා. තද්ද නිසා වේදනා සහිත නිසා. ඒක කප්ප වෙන්නේ නැතුව ඒ કોઈ සිද්ධි වුණාට පස්සේ ආය සතිය පිටවපා. එතන බලපුවා කම්පණය තිබුණ සතිය කැදෙන්නේ නැහැ. ඒ නිසා කම්පණය කරපු බාධාවට අරියාදුවට වෛර නොකර ඉන්න පුළුවන්. ඒක දැනගත් දවසේ මූල කර්මස්ථානට ප්‍රේම කිරීමත් බාධක වලට වෛර නොකිරීමත් එකම කාසිය දෙපැත්තක් බව තේරෙනවා. අනේ ඉදාට තේරෙනවා අපිට අසීමිත ඉඩක් වෙනවා ජීවිතේ. අපි මෙතෙක් කල එනේන එකට රොස් පරස් කරගෙන ගැටි ගැටි ගත කරපු ජීවිතේ අනිවාර්යෙන් භාවනාදී පරියන්කේදී මූල කර්මස්ථානේ වඩනකොට එන බාධාවක් ආවම පොසදී කරගන්න දොරොස් පරස් නැතුව ඒක ඇවිල්ලා ගියාට පස්සේ ආයෙ මුල කර්මස්ථානේ පිටා. නැත්නම් ඒක තරහා වෙලා ඇති වැඩක් නැහැ. ඒක මගේ දෝෂයක් අත තියෙන දික මොකක් සීල නැතික මොකක් නෙවෙයි කියලා බලන්න ගියාට පස්සේ තමයි තේරෙයි අපි දවසකට අදාළ නැති කොච්චර නුරුස්නා දේවල් නිසා පෙට්‍රල් පුච්චනවා කොච්චර තැවෙනවා අපිට අදාළ නැහැ අදාළ ඒ දැඟලුවයි කියලා අපි තැවුණයි කියලා කිසිම ලාභයක් නැහැ ඒ නිසා අපි ආකාශය වෙනස් වෙනකොට දැන් උනට කමන්නේ ආකාශය වෙනස් කරන්න පුළුවන් නම් ඒ වෙනස් කරන්න බෑ ඒ වගේම රාජ්‍යක වෙනස් වෙනයි කියලා අපිට ඇවේ උන අපිට වෙනස් කරන්න පුළුවන් නම් ප්‍රශ්නේ නෑ ඒ නිසා මේ චිත්ත ශක්තිය යුතු ශක්තිය ආහාර ශක්තිය වගේ දේවල් නිතරම වෙනස් ඒ වෙනස් වෙන දේවල් මට වෙනස් කරන්න බැරිකම තියේදී වෙනස් වීම අපි අඬා හො ගන්නවා කියලා කියන්නේ කිසිම සාධනීය වැත්තක් නැහැ. ඒ නිසා ඒවට බාධා නොවි හිත කරදර ගන්න නැතුව ඉඳීම කිසිම කෙනෙක් පිළිගන්න කැමති. මොකද දැන් කියනවා නෝන්ජක් කරනවා. මොකද දැන් කියනවා කොහොම කියොත් එහෙම නිකන් දිවට ඇම්බැට් එක දාකිනකොට මොඩ එළුවත් අවුල පානවා වගේ අපිට හැම කෙනාම උසුළු විසුළු කරાવી. එහෙම වෙයක් මේකට ගහන්න ඕන, ගැහුවොත් ගහන්න ඕන, බැන්නොත් බනින්න ඕන කියලා ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකම් උරුට්ටුව. හැබැයි අපිට පාලනය කරගන්න බැරි දේවල් එකක් මේ උරුට්ටු වෙන්නේ. ඒ නිසා භාවනා පරියන්කයට ගියාට පස්සේ ඉඳලා ජීවිතේ නම් අමුදතෝ රකින්නකොට කාරියාප කරනකොට විවිධයිකෝ භාවනා කරනකොට මේ මට කැස්ස එන්නේ ඇයි මයි මට මේ සද්ද ඇහෙන්නේ ඇයි මට වේදනාවක් දැනෙන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වේදනාව තියෙද්දිත් මට ටිකක් සතිය පාත් ගන්න පුළුවන් නැත්නම් වේදනාවට හිත ඉරියව වෙනස් කරලා ආය සතිය පිටවන්න පුළුවන්ද කියන පැත්ත බැලුවොත් තමන්න තේරෙයි මේ වේදනාව තමයි මේ සතිය ශක්තිමත් කරන්නේ බලවත් කරන දේ. ඒකට වේදනාවට තරහ වෙලා නෙවෙයි සතිය අපි වැඩගන්නේ. තමන් වේදනාව තියෙද්දි සතිය වේදනාව නැත්නම් සතියට වඩා හොඳයි කියන එක තමයි මේ අව්‍යාපාද සංකල්පය කියන්නේ. වේදනාව නැතු එක දිගට පවත්වන සතිය නිකම්පත් කරනවා. වේදනාවත් එක්ක අනාගන ගන්න පුළුවන් නම් බත් රසක්. නිකම්පතු ඇල්ලතෝ ඒ කනවට වැඩිය ලම්බුල් ටිකක් හරි මොනවාරි කලවම් කරගත්තා පස්සේ බත් රස වෙනවා වගේ තමයි. ඒ වගේ තමයි වේදනාව තීටි පවතින. ඒ වේදනාව නැසත්තට වැඩි ඉන්නවා. ඉතිවිලි අප්‍රමාණය තීටි පවතින සතිය. ඉතිවිලි නැති සතියට වැඩි හොඳයි. ශබ්ද යම් ප්‍රමාණයක් පවතිද්දී පවතින සතිය ශබ්ද නැති සතියට වැඩි හොඳයි. මේ කියත ඇගේ කිසිම කෙනෙක් පාරක නැති පාරක ඩ්‍රයිවිං කරන්නට වැඩිය දක්ෂයෙක් වෙන්න ඕන පාරේ සෙනග ඉන්නවනම් වාහන තියෙනවනම් වහුව සහිත. ඉතින් අපිට කියන්න බෑ අපි ඩ්‍රයිවිං පුළුවන් අපිට දෙන්න පාරක් ක්ෂණක කවුරක්වත් නැහැ වාහන කවුරුත් නැහැ කෙලින් පාන ඔබ chimpanzee උඩට ඇහි. ඔය ඩ්‍රයිවර් කෙනෙක් ඕනේ නැහැ. පටන් ගන්නකොට නැතර එහෙම කළා තමයි පටන් අරගන්නේ. පස්සේ දැනගන්නකොට මේ කාර්ය දුක්ඛානමක් තියෙනවා බ්‍රේක් තියෙනවා ක්ලච් තියෙනවා. ඒන විදිහට හඳුරන කිව්වොත් තමයි ඩ්‍රයිවර් වෙන්නේ. ඒකයි මේ කතාවේදී බුදුරජාණන් කියන්නේ ධම්මෝ සංසාරති භූමි. මේ සතියේ මේ කථාචාර්ය ධර්මයේ ච કોઈ බාධකේදී වුණත් අපගත්තොත් රටේ පවතින නීති හැටියට අනතුරු නොවැළක් වළක්වා නොගැනීමේ වරද වොණක් දරගන්න. එච්චරයි. අරතිකාරයක ප්‍රශ්නයක් ඇද්දනේ අපිට තියෙන්නේ ඒකට ඔක්කොටම බය බොයි කියාගෙන මේක මෙන් දාගෙන අපගන්න තු යන එකයි තියෙන්නේ. එතකොට මේ ඩ්‍රයිවිං වැඩි දක්ෂයි. මෙතන කී දෙනෙක් ත්‍රී වීලර් කාර් වෙනවද මන් දන්නේ නැහැ. අනේ ඒගොල්ලන්ට මේ බණ තේරෙනවා. ඒ ත්‍රිවිධ කාගේ කවදාකවත් ඉඳ දෙන්නේ නෑ ඌ එන්න දාගත්ත මෙන්න දාගත්ත කකුල් දෙක තියගෙන මැදින් දාගත්ත කියලා. ඊනතු කොහොමද හම්බ කරන්නේ මේ කොහොමද නැතුව මේ ප්‍රීමියම් එක ගෙවන්නේ. ධාන ගෙවදලා ඔක්කොම පාර දීලා කන්ටෙන්ට් එක මයින් කළා අනේ මේ ටීවී කාඩ පොඩි එකක් අයින්නවා උන්ට පාර දෙන්න ඕනේ කියලා ඉන්නවනම් ඔන්න කොහොම හරි ගාණක් හම්බ කරලා මාසේ ගාණ ගෙවදෑයි. දැන් ඌ දැනගන්න ඌව මොකක්වත් බෑ. එහෙම මෙන් දාගෙන යන්න බැරි නම් අම්ම කරන්න. ඉතින් සතිය දෙච්චරම තමයි. පටන් අරගත්තට පස්සේ ටීවී වලක එහෙම කරන්න පුළුවන් වෙලා හම්බ කරන්න ඕනේ නම් ඌ දැනගන්න ඕනේ ඉඩ ඉඩ දෙයිලා නෑ පාරයක්. කිසිම දැනක ඉඩ දීලා. ඉඩ හදාගෙන යන්න ඕනේ. ආන්නේ ඉඩ හදාගෙන යන්න දෙනකෝ පාර ඉඩේනකම් බලන්න හිටියොත් එතන විනාඩි 10 අඩියටක් පහක්වත් යනවා. නිකමට හිතන්න රම්බඩ පාසට යන වෙලාවේදී කවුරු හරි දැන පාර දිව කඩලා ඒ මීදුම අයින් වෙනකම් බලා හිටියොත් කී වෙනකම් ඉඳ වෙයි. මේ අඩි තුන හතරයි වෙන්නේ හරි බයනකයි වංගුව දන්නෙත් නැහැ ඉස්සරහින් ඉනවා දැන මම කාර් එක ගත කරගෙන ඉනවා මීදුමේ එහා පැත්තෙන් දාලා යන්න නැත්නම් ඉවර වෙනකම් ඉන්න කියලා යයිද නෝරේදී. ඒ පේන ටිකේ අඩි හතර යන තව අඩි හතරක් වෙන. ඒක යනකොට තව අඩි හතරක් වෙන. ඒක යනකොට තව අඩි හතරක් වෙන. වාහනයක් යනකොට මේ දොරට එළිය වැටෙනකොට පේනවා. ඉඳගෙන හිටිය එක එතනමයි. ඉතින්දා භාවනා කරනකොට එන බාධකයේදී එහෙම මෙන් දාගෙන යන්න දන්නේ නැත්නම් ඒ මොකද ව්‍යාපාදයෙන්ම පෙළෙන කෙනෙක්. ගැටුමෙම පරාජිතයි. ගැටුම ජයග්‍රහණය කියලා කියන්නේ ඒක හදාගෙන අමලිය කරච්චලේ අස්සින් මේ සත්‍ය පවත්වාගෙන යනවනම් ඊට තේරෙන පටන් අර ගන්නවා. අර සත්‍ය මාත්‍රාවයකට බෑ ඊට වැඩිය සත්‍ය විචිත්‍ර වෙන්න ඕන. විවිධාංගීකරණය වෙන්න ඕන. ඕන තැනකට යොදන්න පුළුවන් සත්‍යයක් හරි කරන්න. ඒක බෑ අමලෙදි කරන්න. ඊට ඉස්සෙල්ලා අපි සතිය හදාගෙන ඒ සතිය අතන මෙතන යොදෝදා බල බල ඉන්න කෙනාට හැම බාධකයක්ම ඊට පස්සේ සාධකයක් වෙනවා. සතිය වඩන්න දියුණු කරන්න සාධකයක් වෙනවා. එතකොට යාට ඒ බාධා කරන මිනිහට විහිංසාවක් පානකම් මරන්න ඕන, කයින් කරන්න ඕන, මේ කාර්යක අප්පන්න ඕන, මොකට නඩුවක් දාන්න මොකක්වත් නෑ. යාට ඒ බාධා කරන මනුස්සය කෙරෙහි හිංසාවක් එන්නේ එයා දන්න කවුරු බාධා කරත් හප් ගන්නෙත් නෑ ඌ කුමාරු බැලේ මම සතුටක් දැම්ම ගියා එතකොට පෙනෙයි මේ මුළු ලෝකෙම තියෙන මට මෛත්‍රී කරන්නේ මේ මුළු ලෝකෙම තියෙන මට විපස්සනා වඩන්න මිසක් උඹට රෙපෙන්න අනේ යන්න ඉඩක් නෑ ඔක්කොම සෙනඟව රගෙන මට මං කොටු වෙලා තනි වෙලා කොර වෙලා ඉන්නේ විපස්සනා දන්න මනුස්සය දන්නවා කවදාකවත් ඉඩක් නෑ මේ පාඩේ ඉඩ හදාන යන්න ඕනේ. ඉතින් අර කටි නින්දිය නින්ද බනන් කඥා වෙන කතාවක් කිව්වොත් අහලා ඇති මේ අන්දරා අන්දරේ කිරිකාපු වැඩි. අන්දරේ රජුරුත් කියනකොට රජුරුගේවලු අන්දරේ වලින් අද රාජභෝජනය කන්නේ. අන්දරේ නැමැතිවරේ තමයි හැබැයි ගැන්නේ. ඇන්ඩ්‍රූ කියලා මේ අනිත් අනිත් જાති මිනිස්සෙක් උට අන්දරේ කියලා අපි නම දාගෙන ඉන්නවා. ඉතින් මොහොතකට කාලා යන ගමන් ඉදී ඌගේ ස්වරූපේ ළඟයි කුසිරත් ගොඩ වෙලා යනවා. කුසිරත් ගොඩ වෙනකොට අරක්කමිය කිව්වලු අන්දරම දවසින් ඇවිල්ලා අද නම් ඇති වෙන්න කෑවා. ඊට පස්සේ බලු මේ මට වැඩනවා මොකද කියන්නේ මට මේ පිට අයින බැරිනවා කිරිපෙනි වගේ කම්බුරයි කියලා. ඌගොල්ලෝ කොච්චරද කියලාම කිරිපෙනි යන කන්නතෝ බෑ. දැන් අර බඩ බෙදනා කාපු එක කිරිපෙනිත් කාලා. ඊට පස්සේ අරක්කමිය හදිස්සියේ රජෝගාට ගිහිල්ලා තියෙනවා. ගියාට පස්සේ නිකන් කතා වෙන ගමන් කිව්වලු අන්දරයා ඕව මෙහෙත් ඇවිල්ලා හොඳ රාජභෝජනය අරගෙන ගියේ රාජභෝජනේ කෑවට මොකද කිරි හත්තියක් විතර කෑවයි කියලා අජුගන්න තද උනාලු හොඳට මෙයාකට මෙච්චර ඇති වෙන්න කන්න දීලා ඈ තව ගිහිල්ලා අර කුචිරි ගිහිල්ලා කිරි හත්තියක් කාලා ගිහිල්ලා ඒක කැදේ අන්දරේ කඳුර ගරු තෝ කෙරුවේ රාජභෝජනයක නිග්‍රහ කරා රජුණන්ගේ ප්‍රධාන අමුත්‍යක් වශයෙන් ඇවිල්ලා කුචිරි ගිහිල්ලා කිරි කාලා ගියාම මොකද රජුරණ තියෙන ගෞරවය මම මේ දීපු භෝජන සංග්‍රහයට ගෞරව කරනවා කියලා. ඉතින් අnderේ ඒගොල්ලෝ ආන්දුනේදී ආන්දුනේ මට මේක පෙන්නලා දෙන්න පුළුවන් මට පොඩි අවසරයක් දෙන්න කියලා. දැන් මට දන්නකොට දාලා ඉන්න. ඊළඟට ඒගොල්ලෝ උඹට අවසරය දෙනවා හැබැයි උඹ මට. නිකමන්න මට රාජ්‍යයෝගතිය ඔක්කොම දෙන්නේ කියලා කුංචි කාමරයට ගලු රජුලන්ගේ අනක් තියෙනවා තොපි තේරෙනවා කාමරය ඇතුළේ රින්ගපේ. ඉතින් අර මිනිස්සු ඇතුළට ගියාට පස්සේ ඉන්න බැල්ලු කාමරය ඇතුළේ එන්න තැනගලු දැන් ඉතින් ඔක්කොම කෑ ගහනවලු ඇතුළේ ඉඩ නැහැ. ඊළඟට අතුලංග දෙවියන්වන්ස මේ කාමරේ යහ කොනේම තියෙන පිච්චි ගාවට යන්නේ ඉවලු දැන් මේ දෙනක පිටලා ඉන්නේ කියලා. රජුර වෙනකොට අර ගොල්ල අයින් වෙලා ඇම්බරිලා පොඩි වෙලා මිරිගෙ මිරිගෙ රජුර කොහොමද යහ පැත්තට ගියා. ඊට පස්සේ ගොල්ල දෙවියන්වන්ස දැක්කා නේද මේක එන්නේ ඉතල පිටලානේ තිබ්බේ. යන්න පාරක් තිබුණේ නැහැ නේ. දැන් ඔබ වහන්සේ වැඩියට පස්සේ ඉතින් කොහොමද කිර දෙනාද කිරි ටිකක් කියන්නේ මොන තමයි බත් එක්ක කියලා. කිරි එනකොට අනිත්ව එහෙම මේ වෙලාව පොඩ්ඩක් ඉඳ දෙනවා. ඉතින් රජතුමෝ මොකද අබයක් දීලා. ත්‍යාගී දීලා. එචා විපස්සනාව කියන්නේ මේ දාන කතා නෙවෙයි, සීල කතා නෙවෙයි, සමත කතා නෙවෙයි, පින් කතා නෙවෙයි. ඒක එනකොට ඔක්කොම ඉන්නේ. අපි එනකන් හිටියොත් මොකද වෙන්නේ? එලිපත්ත ගාව හිටියොත් එම දැන් රජතුමෝ යන්නේ නැතුව අර ඇතුලේ එතකොටත් පදබදෙකි. අන්දරට බැන බැන ඉන්නේ කට්ටිය මෙයා කරපු වැඩේ බලන්න මේ ඉඳ නැති තැනකට අපි ගෙනත් දාලා කියලා. එහෙනම් රජු එනකොට එනකොට අයින් වෙනවනේ. ඉතින් මෙහෙම වෙනකොට රජු බණ්ඩ ගෞරවයක් නෙමෙයි ඒ වගේ තමයි මේ විපස්සනාව එනකොට අපේ තියෙන කෙලෙස් සේරු පැගිලා තැලිලා ڇප්ප වෙලා අර සති ධාරාවට එන යනකොට ඒ කෙලෙස් වලට වෛර කරන මරන්න ඕනේ අපි. අවිහිංසාවක් විහිංසාවක් ඇති කරන්න ඕනේ නැහැ. අර පේනවා මේ සතිය කියන තෙදවන්ත රජුරු එනකොට මේ එදිනදා කෙලෙස් පොඩි බහිනවා. පොඩි බහිනවා මිරිකෙන. නිසා රබතන්සේ රටා කරලා තියෙනවා මහරෙනි. මෙවැනි සතියක් වඩන මිනිස්යාට අවිද්‍යාව නැමැති මේ කුණු තුප්පහයි කෙලෙසේ මොකද්ද? හිමාල පර්වත දමල ගැහුවත් දෙකට කඩන්න පුළුවන්. මේ අවිද්‍යාව කියන මේ කුණු තුප්පහයි කෙලෙසේ ගැන කුමන කතාවද? මේ වඩාගත් සතියෙන් හිමාලය පරිසර ගැහුවත් දෙකට කඩන්න පුළුවන්. ඉතින් අපි ඒක තියාගෙන තමයි මාඩ තුගාව තියෙනවා. මේක පාවිච්චි කරන්නේ නැහැ. ඒත් ඒකට සතුප්පාදේ පිටව ගන්න දන්නේ අනේ කැස්සයි කියලා බය වෙනවා, ඇඬුවයි කියලා බය වෙනවා, ඉතිවිලකාවයි කියලා බය වෙනවා, වේදනාවකාවයි කියලා බය වෙනවා. මේ හැම දෙයත් එක්කම ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න ගියාම සතිය කොම් වෙනවා. මේ මොකාවත් මට සතිය නාද පිටක් පුළුවන්. ඒක වළක්වන්න බලවේගයක් ඇත්තේ නෑ. ඒකනේ මේ සරුවචනසේ තමන්ගේම දරුවට වගේ මේ අපිට මේ කියලා දෙන්නේ. නමුත් අපි බුද්ධ ධර්ම කියලා මොකද්ද කරේ කියන්නේ කියෙච්චර. নানা ආකාර පින්කම් নানা ආකාර දන් දීලා හිතුව අපිට මේ කවදා හරි මෙතන මේක හම්බ වෙයි කියලා. নানা ආකාර සිද්ධ කළා හිතුව මේක හම්බ වෙයි කියලා. নানা ප්‍රකාර සමාධි භාවනා කරනවා මේක හම්බෙයිද නමුත් මේ ඒව ඔක්කොම හම්බුනත් මේක නොලැබී යන්නේ ඉතිතියි. හරියට මේ විචු ඔක්කොමත් කරගෙන බුදුජානනාංශී ඉස්සරහට යනකොමුත් දන්නේ මම ඉන්නේ ධර්ම රතේ කියන. ඔබ දැන්නවත් තියෙන ධර්ම රතේ. ඒක බුදුජානනාංශයෙන් පෙන්නලා දෙන්නේ. ඒකට බුදුජානනාංශ කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. පිටුනම් බෑර පස්සේ මේ අවුරුදු 2600 ඉදිරියට යන පුරුෂයාට උන්වහන්සේ රැස්වී ඉඳලා පෙන්ලා දෙන අපිට තේරුණානේ දීශර වගේ හිත නන්නත්තර වෙනව ගැති අඩුයිනේ. අපිට දැන් තේරුණානේ මේවට මාඩ හිත කරදර ගන්නව අඩුයිනේ. ඉව නැති කරන්න ඔබ කඩු අරගෙන ඒ සටනට බහින්න ඕන නම් අපි සතියවන්නකොට ඉබේම ඇත්තිය. ඒක නිකන් ලොක් වෙන, ලොඳ වෙන, බොඳ වෙලා යන, වඳ වෙලා යනවා. ඒක නිසා ඒ සති ධාරාව නැත්නම් සතිය අඛණ්ඩ භාවය වේපුල භාවය වැඩෙනකොට තමන්ගේ පෞරුෂත්වය, රුචර්චිකම් හැබැයි ගිනාවු සංසාර ගති දේවල් අපි ඇත්තටම සතම් ප්‍රකාශ කරලා මරන්න ඕනේ නැහැ. මේම අයින් වෙලා රාජකීය ගමනකට පාවට එළලා වාසක්ස. ඉතින් ඉස්සරහට යනකොට Taman දැක්කොත් දකින්න පුළුවන් වුණොත් ඔයගේ කෙලස් එක යුද ප්‍රකාශ කරන නටන මිනිස්සු කියලා කියන්නේ කෙලස් වලට දඬුවම පරිදිච්ච කට්ටියක්. බුදුදන්වාංශ අපිට කියන්නේ මේ වෙනුවට සතිය පිටපන් උඩට සතිය ළඟට එනකොට කෙලෙස් නිකන් නැටි හැදෙනවා. බිව නැති කරන්න යුත කරන්න ඕනෙත් නැහැ, හටම් කරන්න ඕනෙත් නැහැ, සතම් ප්‍රකාශ කරන්න ඕනෙත් නැහැ, ආයුධ කඩලා කරගන්න ඕනෙත් නැහැ. උල්ලුවන් තරම් සතිය වඩපන්. ආන්නේම කරනකොට මේ සම්මා දිච්චි ඇති වුණා නම් මේ කාම ව්‍යාප්ති විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වෙනුවට නෙක්ඛම්ම විතක්ක බොහෝ අරමුණු දිගේ යන වෙනකොට ඒ වගේ වෙන් වෙලා එක අරමුණට යෑම නික්මීමේ විතක්කය විහිංසා වෙනුවට අවිහිංසා විතක්කය මේ සත්‍ය කියලා කියන්නේ තාම අවීචක ධර්මයක්. ඇතුළට බබලන ධර්මයක්. සත්‍ය ඇති කරන්නට බිලි පූජා දෙන්න ඕනේ නෑ. වෙන මොනක්වත් ශරීරයට වද දෙන්න ඕනේ නෑ. කරදර කරන්න ඕනේ නෑ. දුෂ්කරක්‍රිය කරන්න ඕනේ නෑ. කටුඩ ඉඳ බුදියන්න ඕනේ නෑ. අසුභාවනා කරන්න ඕනේ නෑ. මොකක්වත් ඊගාවට මේ මම සත්‍ය වඩන නිසා මේ කෙලෙස් වලට යුද ප්‍රකාශ කරනව මරන්න ඕනේ, විනාශ කරන්න ඕනේ මොකක්වත් ඕනේ. සතිය වෙන්නකොට ඉර පායනකොට අඳුර නැසෙනවා කියන එක එකම સંદર્ભේ හතරින් එකක්. අන්ධකාරය නැති වෙනවා ආලෝකය එනකොට උණුසුම පේනවා එළිය උණුසුම ඇති වෙනවා එළිය පේනවා. ඔය හතර එක එක ගිනි පුරේ සිද්ධ වෙනවා. ඉතින් අපි කොච්චර ගිනි කූර ගහලා දැන් බුල්ඩෝසර් ගේන්න ඕනේ අන්ධ අන්ධකාරය විනාශ කරන දැන් බුල්ඩෝසර් දාලා අන්ධකාරය විනාශ කරන්න ඕනේ නැහැ. ආලෝකේ පැත්තෙන් අන්ධකාරය යනවා. ඒ නිසා අපි මේ එන්න තියෙන කෙලෙස් ගැන මෙච්චර බය වෙලා දීචිකාවකට ඇවිල්ලා භ්‍රාන්තිකට ඇවිල්ලා තියෙන අපිට මේ සතිය ආවුදේ එන්න ඒක පන්නරේ තියලා නැති නිසා නැත්නම් පන්නරේ තියලා කොකුවෙන් එළියට ගන්න දන්නේ. ඒ තිබ්බයි කියලා වැඩක් නැහැ. යුද්ධෙත් නැති කඩෝ කොස් කොටන්නේ කියලා තියෙනවා. හරියට ගත්ත ගමන් යනවා ඒ පාවිච්චි කරනවා වතුරට ගහන්න ඉස්සලා හතුර අයින් කරලා ඉවරයි. අනිත් වගේ ශක්තියක් තියෙන නිසායි සර්වචනාංශ මේ භික්ෂුවට මතක් කරලා කියන්නේ ඔබ දැනටමත් ඉන්න ධර්ම රතේ. ඔබ සුරංගනාවෙන් ඒ ඒ කෙල්ලන්ට නිකන් බොරවට බයින් එපා මේ පිටාචෝ කියන. ලස්සනයි සුරංගනාව. මේ තිමෝ මේ ආන්ලට පිළි පිටාචෝ. ඉතින් ගානන්දනවනේ වෙන්නේ මෝහනයක් ඒ Tamanට ආපු දිවි විමානයක් පේන්නේ දඟ ගියක් කුඹෑවක් වගේ මොකද ඒ සතියෙන් බලන්නේ නැති නිසා සරුවචනද වෙන කොටි ගහයට ගියා යෙන්න කම්පලවල ගියා වඩන්නද සතිය ඉන්නවනම් බාධානවනම් සතිය මොකාරවත් ඒකේ නෑ මේ අවුරුදු 2600ක් ගියා කියලා තනක් නැත්නම් දඹදිව විතරයි මේක වැඩ කරන්න වෙන තැන් වලට නෑ කියලා කතියක් මොනම දෙයකට ඔක්ක සීමා කරන්න නැති දෙයක් නිසා මේක අකාලිකයි, ඒහිපසිකයි, ඕපනයිකයි, පච්චත්තං වේිතබ්බයි විඤ්ඤා විඤ්ඤෝයි. ඕන කෙනෙකුට මෙන්න ඇවිල්ලා බලපන් කියලා පෙන්නනවා. සාන්දෘෂ්ටිකයි ආයතන. ළමයිතු බුදුහාමරණන් ඉන්න ඕනේ නැහැ. අනේ අපි බුදුන් දකින්නේ නැති දරුවත් නැති යන්නත් දෙන්නේ. ඒකත් තාමත් මේ සංසාරේ නැද්ද කි විතරක් කියලා එහෙමකුත් නැහැ. දැන්වත් කරතේ. විඤ්ඤෝයේ ඕනම් ප්‍රඥාවන්තයට එලකිට මෙන්න මේ කියන දේ අහපන්. කරලා බලපන් බුදු වෙනවා. එතකොට මේක තේමාන මේක ධර්ම රත්නයක ඇදිලා ඉන්නේ සම්මාදිටියක තියෙන. එතකොට ඒකට අදාළව මිච්ඡා විකල්ප සංකල්ප අයින් වෙලා ටික ටික ටික ටික සම්මා සංකප්ප වලට එනකොට ඒක ඉස්සෙල්ලම තේරෙන්නේ තමයි. ඒ කවුරුත් කියලා දෙන්න ඕන කවන්නේ. ඉතින් ඒකට අපි සාකච්ඡා කරනවා අපි එක එකනට අත අත උදව් දෙන්න. ඒකම සර්වචනති උදාන ගාතක් කියවනවා. ශ්‍රාවකයන්ගේ උදාන ගාතක් කියවනවා. කියලා බලනවා අපි හොඳ වෙන්නත් ඕන හොඳ බව දැනගන්නත් ඕන. අපි සාධාරණ වෙන්නත් ඕනේ සාධාරණ බව පේන්න තියෙන්නත් ඕනේ. ඒක ධර්මයේ ගතියක්. නිසා භාවනා කරන පිළිස්සේ පිළිබඳව තමන් කරන දේ පිළිබඳව ඇතිවෙනා මේ විශ්වාසයට ශ්‍රද්ධාව කියන්නේ කුසල ඡන්දේ කියන්නේ නැහැ අදිමුක්ඛය කියන්නේ. අදිමුක්ඛය කියන ජයසික අවවටන් ඉස්සරහ පේන්න පටන් ගන්නවා. මේ ගිය පාරමයි වෙන මොකක්වත් නැහැ. මේක හුද්ද විශ්වාසයෙන් කරමන් කරනකොට ආලෝකයෙන්ම අන්ධකාරය නැති වෙනා වගේ. එතකොට නිවන් දැකලා නැති වුණාට එයාට පේනවා බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ගිය පාරමයි මේක. මට එන්න එන්න තිබුණ කරදර අඩු වෙලා විවේක ස්ථානකට යනවා. ඒ නිසා මේකට කියනවා ධර්ම රති. නිස්සද්ද ඒකී ආවේ භූමිකට යන රතයක්. ඒ නිසා බණ භාවනා කරන කට්ටියට ඒ තමන් කරන යන වැඩේ පිළිබඳව තවත් තවදුරටත් ඒ අජිමුඛ චෛසිකේ විශ්වාස චෛසික ඇති කිරීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.